අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි නේවාසික පාසක මහතුරු සම්බන්ධ කරගෙන මේ බ්‍රහස්පතින්ද පවත්වන ධර්ම දේශනාවටයි කාලය ලැබිලා තියෙන්නේ ශීලමු දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආමන්තනා හෝති සහාය මජ්ජේ වාසීතානි ගමනී චාරිකාය අනබේජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ khagg විසාන කප්පෝති තී ගරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ ගාථා රත්නය වටන ගාතාව උද්දුත කරගත්තේ khagg විසාන සූත්‍රයෙන් ඒ khagg විසාන සූත්‍රයේ පෙළගස්ම අනුව මේක වැටෙන්නේ හයවෙනි ගාතාවට ඒ සූත්‍රයේ තියෙන ඔක්කොම ගාතා අපේ ධර්ම දේශනා මාලාවේ බලනකොට 6 වෙනි ධර්ම දේශනාව. අපි අද ඉන්නේ සැප්තැම්බර් මාසේ 18 වෙනිදා. ඉතින් මේ ગાථා සියල්ලගේම එකම තේමාවක් තමයි තියෙන්නේ. නමුත් ඒක විස්තර කරන්න එක එක පැතිකඩ වලින් අපිට විවිධ සමාජ දර්ශන එහෙම නැත්නම් රූපක උපමා ලැබෙනවා. ඒ සියල්ලගේම මේ එකලා ජීවිතය ගැන ඒකචාරිය ජීවිතය ගැන අද්විතීය දෙවන්නේක් නැති ජීවිතයක තියෙන වටිනාකම පිවිතුරුකම විස්තර කරලා දෙනවා. ඒකට හේතුව මොකද අපි ඒ තරම්ම ඒක පිළිබඳව නොදන්නවා. එහෙම නැත්නම් අපි මේ සමූහ වාසයට තියෙන කැමැත්ත. අපි ඒකට ශිෂ්ටාචාරය කියනවා, සමාජශීලීත්වය කියනවා. ඉතින් নানা විදියට අපි ඒ සමූහ වාසයේ සෙනගත් එක්ක නැත්නම් රැල්ලත් එක්ක නැත්නම් රැළත් එක්ක ජීවත් වෙලා අපි මේ චිත්ත විවේකයක් හොයනවා. ඉතින් ඒ කවදා හරි තේරුම් අරගන්න ඕනේ මේ දෙක දෙකක් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ සමුහ වාසී ඉන්නකොට මේ වැඩේ පටන් ගන්න බෑ මේක ගැන අහන්න බෑ මේක ගැන හිතන්න බෑ කියලා. සමුහ වාසී ඉන්නකොට තමයි හොඳටම තේරෙන්නේ. ජනයා අතර ඉන්නකොට තමයි හොඳටම තේරෙන්නේ අපිට කොච්චර වෙහෙසක් කොච්චර අවිවේකී බවක් විස්රාමේ නැතිකමක් තියනවාද අපි ඒක පුදුම විදිහට මායාවක් කරගෙන ඒක ලාභයක් සත්කාරයක් සම්මානයක් ජනප්‍රිය භාවයක් කරගෙන ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරගෙන ඉන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා අඩුගානේ මේ විදිහට ඊටිපන්දම් පත්තු කරනකොට ඉටි ගිය වෙන්නේ ඉටි වැය වෙන්නේ පත්තු වෙලා නෙවෙයි උණු වෙලා වැක්කෙනවා. හරහට නෙමෙයි පත්තු කරන්න ආදලා තියෙන ඊටිපන්දම කෙලින් කරලායි ඊටිපන්දම් දෙක පත්තු කරනකොට හරහට පත්තු කරන්න වෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ අන්න එහෙම එකක ඒකල් වෙලා අපි කොච්චර කේන්ද්‍ර ගියාවත් අපිට නිෂ්ඨාවකට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා හරහා දෙකොණ පන්දම පත්තු කරගෙන ඉන්න වෙලාවේ ටිපන්දම දෙපැත්ත පත්තු කරගෙන ඉන්න වෙලාවේ අඩු ගානේ ඒකේ තියෙන ආදීනව සලකලා ඒක මම්ම කරගත්ත දෙයක් මට ආයි ලෝකෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා කවදාදෝ මම මේක නිවැරදි කරගන්නේ කියලා කල්පනාවක් ගන්න පුද්ගලික ධර්මයක් කරන්න. සාමූහික වරන් අපිට බණ කියන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, හිතන්න පුළුවන්. නමුත් සටන පුද්ගලිකය වෙන්නේ ඒ නිසා සමාජශීලී ජනයා පැල්ලට බර රටට අහුවෙච්ච කට්ටිය කියනවා මේ කතාව පුද්ගලිකයි ආත්මාර්ථකාමී කියලා. අනිවාර්යයෙන්. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කවදාකවත් ඒක වාද කරන්න යන්න එපා. මේක ඒකාන්ත පුද්ගලික සටනක් තියෙනවා. මේ පුද්ගලික සටනට ගැම්ම ගන්න අපි සමූහ වාසී තියෙන ආදීනව සැලකීමේ. ඉතින් ඒකට තියෙන හොඳම සූත්‍රය තමයි මේ කග්ගවිසාන සූත්‍රය. මම කියපු විදිහට චාලිමුත් මම ඉස්ලාම සූත්‍ර පිටකයේ අත තියෙනකොටම කිව්වේ මේ සූත් මේ ગાථා ටික තමයි මේ කවිය මම රසාව කරනකොට මගේ දොරේ ගහගෙන තියා හිටියා. ආමන්ත්‍රණ ආහෝති සහාය මජ්ජේ වාසීතානේ ගමනේ චාරිකාය අනබිචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ ආමන්ත්‍රණා තියෙනවා දෙනගක් එක්ක ඉඳ ගියාම ඉඳගෙන වාසය කරන ස්ථානටත් ඇරලා දොඩ තට්ටු කරලා කතා කරනවා ඉඳගෙන ඉන්න කොටත් කතා කරනවා ගමනේ යන කොටත් කතා කරනවා නිදාගෙන ඉන්න කොටත් කතා කරනවා කොයි වෙලාවෙත් දැන් සෙල්ෆෝන් එක තියෙන නිසා ඈත ඉන්නද්දී විශේෂයිත ඊයේක මිදින්න බුල ඕනම කෙනෙකුගේ පපුවට මම පපුව ළඟ තියාගෙන යන්නේ ෆෝන් එක තියෙනවා ඉතින් ඒක කොහේ හිටියත් කොක්ක ගහලා තියෙන්නේ. ඉතින් අනවිජිතා අවිද්‍යාවක් අනේ මට නිදා ගන්නවත් දෙන්නේ නැහනේ. වැසිකිළියට යන්නවත් දෙන්නේ නැහනේ. යන යන තැන මේ අක්කුමට වදකයෝ ඇවිල්ලා අපායේ හෙල්ලවල් වලින් අයින්න වාගේ උන්ගේ කරගන්න තියෙන කුණු කන්දල් හේරම මම එකට දානවා කියලා අවිද්‍යාවක් පහළ නොවීම පිණිස අනවිජිතා සේරිතම් මගේ ස්වෛරී භාවයේ පිණිස මම තනියම හැදෙනවා. ඒකයි මේ ගාතාවේ සාමාන්‍ය අර්ථය. නමුත් මේ මේක ජානයා කැමති වෙන ජනප්‍රිය අර්ථයක් නෙවෙයි. ජනප්‍රිය කරන්නත් බැරි අර්ථයක්. ඉතින් ඒක නිසාම තමයි මේ සූත්‍රයේ පදේ බුදුරජාණන් වහන්සේලාගේ තේමා ගීතයක් පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාතාවක් විදිහටයි ත්‍රිපි අපේ තේරවාදයත් අඳුරගෙන තියෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා එහෙම වුණාට කමන්නේ අතු ආවේ එහෙම කිව්වට අපිට අපේ ජීවිතයේ මේ සබාවක් තන සෙනඟක් මැද ඉඳලා අපි මේ ගන්න වෙහෙස එහෙම නැත්නම් අපිට දැනෙන මේ දැවිලි තැවිලි ඊටිපන්ද දෙපැත්තෙන් පත්තු කරන ගතිය දැනටමත් තේරිලා දෝ අපි ඒ සඳහා මෙතනම ඉඳගෙන එකලා ජීවිතයකට භ්‍රමචර්ය ජීවිතයකට එහෙම නැත්නම් අදුතිය දෙවන්නේක් නැති ජීවිතයකට අපි සැලසුම් කරනවද නැත්නම් ඒකම අපිට වෙහසක්ද එහෙම හිතීම පවා පැංගිරිද එහෙම හිතීම පවා තීත්‍යද එහෙම හිතීම පවා වෙහස කරගන් ඉතින් එතනම තමයි ප්‍රශ්න තියෙන්නේ ඒ බාහිර බාහිර කවුරුවත් ගාව කොයි තැනකවත් කොයි චිත්තක්ෂණයකවත් තැනකවත් නැහැ එතනමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා අපේ මේ අපි ගත කරන Brahmacharya ජීවිතය එnde end end end විවේක වෙන තැනකට යනවනම් එකලා වෙන තැනකට යනවනම් අදුතිය ස්ථානයකට යනවනම් එහෙනම් හිතා ගන්න පුළුවන් අනිවාර්යෙන් භාවනාව වැඩිලා. අපි උඟාක් අහනවා මේ භාවනා එක එක ඥාන ආපුවාම කොහොමද දැනෙන්නේ? මාර්ග ඥාන ආපුවාම කොහොමද වැටහෙන්නේ? එතකොට මේ කහ පාට වෙනවද, නිල් පාට වෙනවද, අං වෙනවද, උඩින් යනවද, අනුන්දියා බලනකොට කහ පාටද පේන්නේ? උගෝදෙනෙක් හිතාන ඉන්නවා මේ වගේ මොකක් හරි <coughs> භෞතික වෙනසක් වෙයි කියලා. ඒ මොකද මිනිස්සු දන්නේ භෞතික විතරයි. නමුත් පේන්න තියෙන්නේ තමයි එන්නේ එන්නේ විවේක ස්ථානයකට යනවනම් උදේකලා වෙනවනම් අනිවාර්යයෙන්ම මනසට තියෙලා තියෙනවා මේ උපයන එක නෙවෙයි ලෝකේ අමාරු දේ උපයාගත් විවේකේ රකින්න එක. උපයාගත් විවේකේ රකින්නේ අනිවාර්යයෙන්ම කිට්ටුවන්තේ. උපයාගත් විවේකේ රකින්න මේ උපයාගත් විවේකේ විනාශ කරන්න. උපයාගත් විවේකේට බාධා කරන්න නොදන්න කෙනෙකුට බෑ. මැදහත් කෙනෙකුටත් බෑ. හොඳටම කිට්ටුවන්තේ තමයි හරියටම පිහියෙන් අනින්න පපුවටම දමලා ඒ වගේ තමයි අපේ විවේකයට බාධා කරන්නේ අපිම ප්‍රේම කළ කෙනෙක්. ප්‍රේමතෝ ජාති සෝකෝ තණ්හා ජාති සෝකෝ. ඒක නිසා අපි ඒ කටයුත්ත දැනගෙන ඒ ප්‍රේම කරන ඇත් එක්කම තණ්හා කරන ඇත් එක්කම සාමූහික givisumuකට ලක් වෙනවා. අපි එකිනෙකාට බාධා කරගන්න නැතුව අවශ්‍යතාවට බාධා කරාට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සමාජ ධර්මයක්. නමුත් මේ අනවශ්‍ය මේ සම්බන්ධතා අනවශ්‍ය කතා අනවශ්‍ය පෛරුපාසන කන් නැති කර ගැනීමට කටයුතු කිරීම සමාජ විරෝධී සමාජයේ පසුබාන එහෙම නැත්නම් ආත්මార్థකාමී කියලා ලේබල් ගහන මට්ටමට අද සමාජය ගිහිලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අද සමාජේ නෙවෙයි සර්වචන්හන්සේලාත් ඒ විදිහටම දොස් කියලා තියෙනවා. දොස් කිව්වට පස්සේ සර්වචන්හන්සේකට බොහොම සිනාමුසුමුණෙන් උත්තර දීලා තියෙනවා. සූත්‍ර පිටකෙත් ඒක සඳහන් වෙලා තියෙනවා. විනය පිටකේ සඳහන් වෙලා තියෙනවා. බුදු දානස් තමයි මේ සක්කට ඉස්සලා මුණ දෙන්න සිද්ධ වුණේ. නිකමට හිතන දෙසිලා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිත මහා පුරුෂයෙක් මෙච්චර ගෑනු ඉන්න රටක තනිවර කැලේට ගිහියට පස්සේ මොන තරම් කරදරයක්ද කියලා. එහෙම කිසිම මහා පුරුෂ ලක්ෂණ නැති නිකං පාර යන මිනිසෙකුට මේ ලෝකේ අමාරු නම් අර විදියට මහා පුරුෂ ලක්ෂණ දෙචිසක් ව්‍යංජන පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව රාජ්‍යයකට හිමි ඔටුන්න හිමි කුමාරයෙක් වුණාට පස්සේ එවැනි කෙනෙකුට ලෝකයෙන් හම්බෙන්න තියෙන කරදර බාධා තේරෙනවා උන්වහන්සේ ගිහි කාලෙත් සිද්ධාර්ථ කුමාරෝ ගිහි කාලෙත් පාරේ යනකොට කිසాగෞතමි දැකලා බැල්මට කියලා තියෙනවා නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාවිතා නිබ්බුතානූන සානාරී යස්සයන් ඉදිසෝපති අනේ මෙහෙම දරුවෙක් ඇති අම්මා කෙනෙක් සැනසෙනවා ඇති අනේ මෙහෙම දරුවෙක් ඇති අප්පා කෙනෙක් සැනසෙනවා ඇති මෙමිණිය කසාදවන්තු ගෑණි සැනසෙනවා ඇති කියලා දකින්නකොටම සැනසෙනවා. එහෙම මිනිසුන්ට කොච්චර බාධා තියෙනවද කියලා හිතන්න. සැනසීම ලෝකයාගේ පැත්තෙන් ජනප්‍රිය පැත්තේ ලෝකේ වැඩිම ඡන්ද ගන්නක් ලැබෙයි. නැත්නම් මේ මනුස්සයට කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, හිටගෙන ඉන්නත් නැහැ, ඉඳගෙන ඉන්නත් නැහැ ආමන්ත්‍රණ. මේ ඔක්කොම දැනගෙන තමයි ඒ ගී කාලෙම ඔය වගේ මේ කිසා ගෞතමගෙන් නිබුත පද අහලා තමයි උන්වහන්සේ පැවිදි වුණේ. ඉතින් අපි බුද්ධාගම් පොතේ ඒක බොහොම ආඩම්බරෙන් කියනවා. සිද්ධාර්ථ කුමාරයාට මෙහෙම පාර යන ගෑනුපවා ස්තුති කරයි කියලා. නමුත් કોઈ විදිහට උන්ද ගත්තද කියන එක තේරෙනවා මේ ગાතා කියවෙනකොට ඒව අරගෙන දැනගත්ත හිටියොත් නම් ගිහි ගෙදර කද්දාකවත් ගලුවක් වෙන්නේ නැහැ. අර මාලිගාවේ කොටු තාප බැඳගෙන දියාගල් කපාගෙන බුද්ධලි කමුදාවල් දාගෙන සුද්ධෝදත රජු දීපු නිසා බේරුණා. නමුත් මේක හිරියක් නේ. තමයි විහිං දාගන්න හිරගයක් නේ. එළියට බහිනවනම් එළියට ගිහිල්ලා කැලයකට රින් ගන්න වෙයි. ගහක් මුලට යන්න වෙයි, ශූන්‍යාකාරයකට යන්න වෙයි. ඒ කැලේ ගහයි ශූන්‍යාකාරය කියලා කියන්නේ ඒ ස්වෛරී භාවය තමන් අගය කරන හැටි. නමුත් අද භාවනා කරන හුඟ දෙනෙක් ඒ භාවනාවේ අවසාන ඵලය සමහර විටක මුනිච්චාවට දන්නේ නිවන කියලා කියනවා. නමුත් ඒක නයින් ඇහුවොත් ඒ නිවන හොඳට බුද්ධ විඳින්න පුළුවන් නේ. ඒ නිවන පටල වෙන්නේ yaadෙන්නේ මේ කැලේටයි හුදකලාවටයි විවේකයටයි විස්රාමයටයි කියලා මූණ නිකම් බෙරි වෙච්ච කුණු වෙච්ච දෙල් ගෙඩියක් වගේ. එහෙම නෙමෙයි නිවන ලබලා යන්න ඕනේ ගෝල් ෆේස් එකට. ගිහිල්ලා ඉවරලා කට්ටියට පෙරහැර පාන්න යොණ කරලා තියෙනවා. කට්ටියට මේ මේ විභූෂණ දක්වන්න. නිවනේ මට මේ ටික කරන්න පුළුවන් මේ ටික කරන්න පුළුවන් කියන අන්තිම බුදුජානනාංශගේ ඒ ಗುಣ ටික හුවා දක්වන එක තමයි ආගමෙන් කරන්නේ. බුදුජානසේ 18 රියන් කරලා රැස් විහිදුවලා අන්නම් මනන් දාගෙන මිනිසුන්ට ඕන උඹලට මෙතෙන්ට යන්න ඕනේ නම් බුද්ධහමඩ වරිල්ලයි කියන. ඉතින් අන්තිම මැජික් එකක් දිගේ තමයි අරගහන යන්නේ. බුදුජානනාංශේ කියලා තියෙන්නේ විවේක වෙයල්ලා. කැලේකට ඵලයල්ලා. ගහක් මුලට ඵලයල්ලා කියන. ඉතින් නමුත් හිතන්න මානසික අසහනයක් තියෙන මනුස්සයෙකුට තනියම මොකද වෙන්නේ කියලා පිස්සු ඩබල් වෙනවා. කායික රෝගයක් ඇති මිනිහෙක් කැලේකට ගියාම මොකද වෙන්නේ? යන්නේ ඉස්සලා ලියබඩ යනවා. ඒ නිසා කැලේකට යන්න හිතනවත් ගහක් මුලට ඉඳ හිතනවත් කවුරුත් නැති ශූන්‍යකාරයකට යන්නත් සෑහෙන සෞඛ්‍යයක් කායික මානසික අවශ්‍යයි. ඒ නිසා මේ මේ භාවනාවේ නැත්නම් ඒක ලැබෙන ප්‍රතිඵල දරන්න හොඳ හයියති වාජනයක් ඕනේ. සිංහ තෙල් දානවනම් රත්තරන් භාජනයකට දාන්න වෙන භාජනයකට දැම්මම සිංහ තෙල් දරන්නේ නැහැ. මේ භාවනා කරනකොට Taman ඒකට අවශ්‍ය කරන්නා වූ කායික මානසික සෞඛ්‍ය සමබර භාවය නැත්තම් මේක තියෙන එකත් හලහප්පන්න ඉඩ තියෙනවා. මේ වගේ භාවනාවකදී ඒ මේ කායික දුර්ලකම් තිබුණොත් මානසික දුර්ලකම් තිබුණොත් වැඩි වෙනවා. ඒක තමයි ලෝකයා කියන්නේ භාවනා කරලා පිස්සු හැදෙනවා කියන්නේ. නමුත් ලොකු ශාන්සියෙන් අවලෝක ලොකු ශාන්සි කියලා තියන්නේ ඒක නෙවෙයි කාරණාව මේ පිස්සු භාවනා කරන එකයි කාරණාව. භාවනා කළ පිස්සු හදනට වැඩිය මේ පිස්සුයි භාවනා කරන්නේ මොකද ඒගොල්ලෝ හිතන මේ කායික රෝග නැති කරන්න පුළුවන් වෙයි භාවනා කරලා. මානසික රෝග නැති කරන්න පුළුවන් වෙයි භාවනා කරලා. එතකොට වෙන්නේ පිස්සු ඩබල් වෙන එක තමයි. ඒක නිසා ඒ බුදුම ඉන්න කාලේ අපිට විශාල ප්‍රශ්නයක් තිබුණා. පිට බටහිර ආපුවාම එන්නෙම කුඩු ගහපු කට්ටිය. එන්නෙම අසහනයටපත් වෙච්ච ඇත්තෝ. එන්නෙම දික්කසාද වෙලා කෙලිම බහන මැදයන්ට. ආහපු ගමන් බලාපොරොත්තු වෙන අයකදී මොනම කරදරයක් නැති සාමකාමී ජීවිතයක්. හැබැයි ඒ ඇත්තෝ මානසික අසහනකාර. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් ආවා කොහොමද තෝරන්නේ කියලා. බහන මැදයන්ට මෙයා බහන ගන්න පටන් ගන්නවා සුදුසුද කියලා. ඉතින් අපි විශාල ලේකට හදුවා රටවල් හතරක් එකතු වෙලා අපි දන්න මට්ටමේ. හතර දුන්නාට පස්සේ සාඩු විශකල තමයි. ඊට පස්සේ ඉතින් අපිට නිකන් මුණ්ඩ දමල ගැහුවා වගේ වුණා මේ සායද කිවිකේ ගන්න නැතුව අපි කරේ. අහලා කරේ. ඊට පස්සේ කිව්වා ඔබ පැත්තකට දාන්න සීලේ තියෙනවා නම් එච්චරයි. යම් කෙනෙකුට සීලයක් රකින්න බැරි නම් ඒ මනුස්සයාගේ භාවනාව හරියන්නේ නැහැ. සීලයක් රකින්න හොඳ කායික ශක්තියක් අවශ්‍යයි. හොඳ මානසික පිළිගැනීමක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි සීලය වෙනුවට පොඩි හෙලෙත් ආඩු කරනවා. අපි සීලය හෙට්ටු කරනවා. ඒ හේතු කරන එකෙන්ම තේරුම් අරගන්න ඒ කෙනාට මේ වගේ ගැඹුරු දහමක් දරන්න సంతානේ සූදානම් නැහැ. එකෙන් කියන්නේ මේ දිස්යක්ම පුරුෂ ලක්ෂණ අවශ්‍ය වෙන භාවනා කරන්න 80ක් ව්‍යංජන ඕනයි කියලා. අඩු ගානේ තමන්ගේ කායික මානසික ලෙඩ පිළිබඳ ආකල්ප සම්පත්තියක් තියෙන්න ඕනේ. මේක වවාගෙන කරන්නේ නැතුව ඒක කාය සනීප කරගෙන සනීප කරන්නේ වෙන දෙයක නෙමෙයි Brahmacharya අනුග්‍රහය. මේ Brahmacharya රකින්නයි. ඒක නිසා අද පැහැදිලිවම පේන්න තියෙන දේ තමයි සංඝ සමාජයේ හරි ආසයි ලෙඩක් තියෙනවා කියන්නේ. ඒක නිදහසට කාරණාවක් තියෙනවනේ. ඒ නිසා හැම ඒ අර මම පිටට ගියාම කාමසුගෙන් කියන අනේ ධම්මජීව හඳුනේ ඔය 30000ක් ඉන්නකොට අපිට 20000ක්වත් සංඛ්‍යා නැහැ. ඕකෙන් 3-4000ක්වත් නැහැ. අයියහත්ති තියෙන කටේ සේරම දැන්ඩම් පිටට ගිහලා ඉවරයි. ඒකට පුළු පුළුවන් කට්ටිය ගිහිල්ලා. ලංකාවේ ඉන්න කට්ටියකින් 14000ක් විතර ලෙඩු ඉතුරු ටික දැන් රංග උපස්ථානට පෙළඹිලා ඉන්නවා. එච්චරයි ලංකාවේ සාසනය කියන්නේ එක එක්කත් නැහැ ආදිසියකට එළියට ගන්න. එක්කෙනෙක්වත් නැහැ. ඉතින් කොහෙද භාවනා කරන්නේ? කොහෙද භාවනා කරට හරියන්නේ? මේක අපි තියෙන தත්ත්වේ තේරුම් ගන්න වෙලක මේ පශ්චාත්තාප වෙන්නවක්වත් කාටවත් උසුළු උසුළු කරන්න කියන එකක් නෙවෙයි. තේරුම් අරගන්න ඕනේ ඒ වගේ කැලේක තනියම ජීවත් වෙන්න. ගහක් යටට යන්න, ශූන්‍යාකාරයකට යන්න. මුලින්ම ලංසෝ තියලා තියෙන්නේ සිල්ලතෙකුට විතරයි කැලේ ආශා කරන්නේ. කාම භෝගයට කැලේ බය උපදවන දෙයක්. සීලෝකෙට විතරයි ගහක් කුලින්ද ගත්තම සන්තෝෂයක් දැනෙන්නේ. අනිත් කෙනාට දෙන්නේ හුරන් වදිනවා, වැස්ස වහිනවා, ඌව වැටෙනවා. කොහොම ඉන්නද? ශූන්‍යාකාරය කියලා කියන්නේ මේ කරවල කාමරයක් කාමභෝගියක්. භාවනා කරන කෙනාට විතරයි ඒක තේරෙන්නේ. ඒ තේරෙනවා ඒක මෙහි ආවට පස්සේ කට්ටිය එකිනෙකා පෛරුපාසානකම් කරන හැටි. පෛරුපාසානෙන් තමයි අපි යන්තම් ෂේප් කරගෙන ඉන්නේ. මෙහි විවේක වෙන්න දන්නේ නැහැ. ඒකෙන් පේන්නේ අසරණයි ඇත්තයි. නමුත් අපිට තව කොච්චර ප්‍රතිතද කරගන්න පුළුවන්ද කියලා. මේට වැඩිය ප්‍රතිතද කරන්න නම් සීල ශික්ෂාවත් එක්ක සමාධි ශික්ෂාවත් ආවොත් සමාධිය කොට ගහන්න ආවොත් එයාට තේරෙනවා වැඩිය පෛරුපාසනකම් කරන්න ගියොත් සමාධියට බාධායි. ඒ නිසා පෛරුපාසනකම් කරන කට්ටියත් එක්ක අතේ දුරින් තියාන තමන්ගේ සමාධියත් සමබර කරනවා කියන එක ශිල්පෙන්ම කරන්න ගහපා ගහපා දීලා කරන්න බෑ. මොකද සමාජ මේ සමාජය සුර අවශ්‍ය කරන කට්ටිය හරීම රළු පරස රළු පරළු ඡණ්ඩයි ගොරෝසුයි. ඒගොල්ලන් කිව්වොත් කතා කරන්න දෙන්න එපයි කියලා එයා ඒකටම උත්තර දෙන්න ඕනේ පැයක විතර. බහා බහා කරන කෙනෙකුට තමයි කිව්වොත් එහෙම මේ විවිකයක් ඕන කියලා එයා ගරු කරලා පැත්තකට වෙයි. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේ මට වැඩ කරන පිරිසක් අතර හිටියත් ලොකු දෙයක් කියලා. භාවනා කරන පිරිසක් අතර ඉන්න ලැබුණත් ලොකු දෙයක්. මොකද ඒගොල්ලෝ තම තමන්ගේ වැඩ ටික කරගන්නවා බැහැරීම නම් ගිහිල්ලා අහනවා අර දෙය කරලා දෙන්නයි කියලා. එහෙම කිල්ලනකොට නොකර දෙන්නත් හොඳ නැහැ. මොකද හොඳටම භාවනාවට ලැබි කට්ටියනේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙක් කොහොමද ආමන්ත්‍රණ පිටු දකින්නේ? ආමන්ත්‍රණා හොති සහාය මැදි අපි සෙනගක් එක්ක හිටියොත් බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න ඕනේ. ඒක අය කතා කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේ සහායෙන් අයින් වෙලා එහෙම නැත්නම් හුදෙකලාව එකලා බව පිනිස දේශනා කරපු එකම ධර්මනේ බුදුජානනාංශික අනිත් ඔක්කොගෙම තියෙන බයන්න ඔක්කොමල ඇවිදලා උරෙන් උර ගැටලා හිට ගන්න ඕනේ. ඒ කට්ටියගේ බලය පෙන්වන්න ඕනේ, ಜಾතිය බෝ කරන්න ඕනේ. එහෙම තමයි ඒගොල්ලෝ ආගම දියුණු කරන්නේ. බුදුජානනාංශේ විතරයි Brahmacharya කියන එකක් කියලා දීලා තියෙන්නේ. බුදුජානනාංශේ විතරයි විවේකයේ කියන එකක් පෙන්ලා දීලා තියෙන්නේ. බුදුජානනාංශේ විතරයි හුදෙකලාව කියන වචනේවත් දන්නේ. ඉතින් ඒක ඉදිරියට ගෙනියනකොට උන්වහන්සේ දේශනා කරපු දේවල්ම අපේම අටුවාව සමහරලාට කියනවා ඒක මේ බුදු වෙන්න කරන දෙයක් නෙවෙයි පසේ බුද්ධත්වයේ සඳහා කරන දෙයක් ඒ නිසා සාමාන්‍ය කට්ටිය මේක නිකරුවාට කමක් නැහැ කියලා වගේ මේ වගේ සූත්‍ර සාකච්ඡාවට ගන්නෑ. ඒත් මම අර කියපු විදිහට මම ඉස්ලාම අහනකොට මන්ට උගන්වපු ධම්මික සාංශ කිව්වේ උඹ ඉන්නේ දැන් අවුරුදු 26 හොඳටම සමාජශීලී අවස්ථාවක ඉන්නේ. ඔබ ඉස්සරහටත් යන්න උඩට ඩුංගාවක් ජනප්‍රිය තැන්වලට මෙන්න මේ සූත්‍රය කටපාඩම් කරලා තියාගෙන හිටපන්. හැම වෙලාවෙම මේ සූත්‍රේ කටපාඩම් කරලා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ තනිව හැසිරීම සඳහා කටයුතු කරනවා. ඉතින් මේ එකලා බවට අපි සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන වචනේ තමයි විවේකයේ කියන එක. බුදුජානනාංශය ඒ නිසා Brahmacharya ජීවිතේ විවේක ස්ථාන තුනකින් තමයි පෙන්ලා දීලා තියෙන්නේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. ඉතින් ඒ කාය විවේකය අපිට අවශ්‍ය වෙන ලෙඩක් සනීප වෙලා සනීප වෙලා ඉන්න වෙලාවට කාය විවේකී අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ ගමනක් ගිහිල්ලා මහන්සි වෙච්ච වෙලාවක අපිට කාය විවේකී අවශ්‍ය වෙනවා. ආන් මේ වගේ වෙලාවල් වල අපි ඒක ඒ සීමිත අර්ථයකින් සමාජයේ පව පාවිච්චි කරනවා විවේකී අවශ්‍යයි කියන. නමුත් ඒ කාය විවේකයේ කියන එක ඉතිරි විවේක වලට පසුබිම සකස් කරන මිසක් කාය විවේකේ ලැබුණත් හිතින් පීඩා වෙන්න ඉඩ තියෙනවා. චිත්ත විවේකේ නොලැබෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කාය විවේකය චිත්ත විවේකයට අනිවාර්යයෙන්ම උදව් කරන්නේ නැති වෙන්න නිදර්ශනය තමයි මිනිමල්මක් කරපු ගමන් ඒ මනුස්සයා ගිහිල්ලා දාන්නේ තනි කාමරයකට. තනි කාමරයට දාපුවාම කාය විවේකේ ලැබෙනවා. නමුත් මේ මිනිමරුවා ඉන්නේ පුදුමාකාර චිත්ත පීඩාවක්. සෙනඟක් එක්ක ඉන්නවට වැඩිය චිත්ත පීඩාවක් ලක් වෙන නිසා කාය විවේකය දීම දඬුවමක්. අපරාධකාරයට දඬුවමක්. ඒ නිසා උ තනි කාමරයක දාලා තියෙනවා. මරන්න දවස් 7කට කලින් කරුවල කාමරයකට දානවා. මරන්න ඕනේ නැහැ. එළියට ගන්න වෙන්නේ ගැරන්ඩියාවක්. අර මේ මේකටම කැවි කැවි තැවි තැවි එකම අපරාධය සිහිපත් කර කර කැම වේලක් දුන්නත් මොන සැප දුන්නත් මොනම දෙයක්වත් කිසිම සැපක් නැහැ. ඒ මනසට හම්බෙලා තියෙන්නේ මේ මරණය ඉස්සරහට පැමිණිවට ඒ නිසා කාම භෝගයට කාය විවේකයක් මරදඩුවක්. කාම භෝගයට කාය විවේකයක් මරදඩුවක්. ඊට කොයි වෙලාවෙත් ඕනේ මේ පාටි. කොයි වෙලාවෙත් ජන ජනයත් එක්ක කුලයා කෙරේ බැඳී ගණයා කෙරේ බැඳී ගත කරනවා. ඉතින් ඒක හොඳම ලක්ෂණයක් තමයි කාමයට එක්ක යනකොට තියෙන හැටි. ඉතින් අපි මේ පිළිස ඒ අතින් බලනකොට සාමූහික ප්‍රයත්නකින් නෙමෙයි අපි මේ කාය විවේකේ ගත්තේ. අපි එක එකනා විශාල සැලසුමක් හදලා ලොකු කල්පනා ඥානයකින් මේක ලබාගෙන තියෙන්නේ. නමුත් අපිට මරණ දඬුවමකටපත් කරපු මිනිස්සේ හිරගේකට දැම්මා වගේ කරදරයක් නැහැ. නමුත් අපි ගිහිල්ලා හොඳට විවේක ස්ථානයක වාඩි වුණාට පස්සේ නැත්තම් සක්මනට ගියාට පස්සේ අපේ හිතේ එන කරදර ටිකට නීවරණ වල තමයි කියන්නේ චිත්ත අවිවේකී භාවයේ චිත්ත වික්ෂිප්ත භාවයේ අන්‍ය විහිිත භාවයේ කියලා. ඒක හොඳට තේරෙන්නේ විශේෂයෙන්ම ඒ Brahmacharya ජීවිතයක සඳහා කල්පනා කරලා කාය විවේකයට ගිය කෙනාට ගෙදර ඉන්නවටත් වඩා හිත යකාය කම්මලක් වෙනවා සද්ද නැත්තනකට ගියාම ඉරියව් නැති ඉරියව්කට ගියාම එහෙම නැත්නම් ඒකාකාරී ඉරියව්කට ගියාම තේරෙන පටන් ගන්නවා කොච්චරක් ඒ කාම සංඥා කරදර කරනවා. එතනදී සිදුවෙන පෙරලියත් මානසික විද්‍යාව පැත්තෙන් බැලුවොත් සුන්දරයි අපි GestureDetector කාමභෝගීව ගත කරන අමුදරුවන් වශයෙන් දුවදරුවන් රකමින් යුතුයකම් ඉෂ්ට කරගෙන ඉන්නකොට අපේ එකම තේමාව තණ්හාව. කීයකරි හම්බ කරන්න ඕනේ. ඉඳුරම් පිනවන්න ඕනේ. නමුත් අපි යම් වෙලාවක ඒකේ තියෙන ආධිනව දැකලා විවේක ස්ථාන ගිය ගමන් අභිජ්ජාව තමයි වැඩි වෙන්නේ. තණ්හාව නෙවෙයි වැඩි වෙන්නේ ද්වේෂය. මේ විවේක ස්ථානයේ කැඩෙනවට කඩනවට ඇතුළතින් පිටින් මහල වෙන්නා වූ නීවරණ පිළිබඳව කිසිම කෙනෙකුට ප්‍රේම කරන්න බෑ. නිවර්ණ එනකොට මුදුම විදිහට තද වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සීලේක පිළිහිටලා විවේකේ ලැබපු කෙනාට යගේ චරිතේ ප්‍රධාන වශයෙන්ම කාම චරිතයගෙන් ඡන්ද ඡන්ද ප්‍රමුඛ චරිතයගෙන් දෝෂ චරිතයකට හැරෙනවා. ඒ නිසා භාවනා ලෝකය කියන්නේ නුරුස්නා ගති සහිත එකක් කියලා සාමාන්‍ය ලෝකයා නම් කරලා තියෙනවා. ඇත්ත කතාව. ඒ මොකද අපිට අර ඇති වෙච්ච විවේකයට බාධාවල් එනකොට gedara doral වලට වැඩිය පුදුමාකාර තරහක් යන පටන් අපි ගාදරිනකොට අපේ ඇඟ උඩින් දරුවෝ පනිනවා මුණ පුරෝ පනිනවා ඩෝල් ගහනවා ගෙජ්ජි හොල්ලනවා ඒ ගානක් නැහැ මොකද කම්මලේ ඉන්න බල්ලට එන ගැහුවට ගානක් නැහැ නේ නමුත් මේ වගේ තැනකට ඇවිල්ලි වෙලා කසුකුසු ගානෝ ඇහුණත් වෙන මොන සද්දයක් ඇහුණත් පුදුම විදිහට තරහ ඒක ස්වභාවික දෙයක් ඒක ඕනම කෙනෙකුට ප්‍රකෘතියක් ඒක නිසා හැම කෙනාම වගේ අනුන්ට කරදර නොකරනවත් මේ කරදර වලට අවිද්‍යාව පහළ නොකිරීම පිණිසත් ගොඩාක් ප්‍රයත්න කරන්න ඕනේ මෛත්‍රී භාවනා කරන්න ඕනේ භාවනා කරන අතර සමගිය පතන්න ඕනේ ඒක ලියලා තමන්ගෙන් අනුන්ට කරදර නොවෙන්න ක්‍රියා කරන්න ඕනේ ඒ නිසා භාවනා මධ්‍යස්ථාන ගේමිනියයි නොගේමිනිය අතර වෙනසක් තියෙනවා භාවනා මධ්‍යස්ථාන ගිය මිනිසයා හිමීට වැඩ කරන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉගෙන ගත්තේ නැත්නම් එයාට ඒ භාවනා මධ්‍යස්ථාන සමාජිකත්වෙ ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ කරන වැඩේ සතියෙන් කරන්න. වැඩේ නෙවෙයි වැඩේ ඕන නැතින වැඩේ හැඩේ කොහොමද කරන්නේ මුලමදාග තමන් විවේකීවද ඉන්නේ. ඒ වගේම ඒ වැඩේදී තමන්ගේ නිකුත් වෙන සද්ද ගැන අහුම්කම් දෙන්න. මම මේ වැඩේ කරනකොට මට වැඩි නිස්සද්දව කරන්න බැරිද? ශබ්ද අඩුවෙන් කරන්න බැරිද කියලා. ආන්නේ ගතිය තියෙනවනම් ඒ මනුස්සයා යන යන ෂොක් ඇබ්සෝබරයක් වගේ. යන තැන දකින්නකොටම අනික් කට්ටිය නිස්සද්ද වෙන්න පටන් ගන්නවා. එහෙම ෂොක් ඇබ්සෝබරයක් තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන්සේ යන තැනක නැවත බුදුරජාණන්සේ ගෙන්නන්න ඕන නම් ඒගොල්ලෝ අරසා කරන්න මොකද්ද? නිස්සද්ද භාවය. හිමීට වැඩ කිරීමෙන් කටයුතු කෙරුවොත් බවත් ගෞතමයන් වහන්සේ එන්නේ ඉඳී තියෙනවා මෙහෙට. කලබල කෙරුවොත් කෑකොසන් ගැහුවොත් ආයෙ බුදුරජාණන්සේ වඩින්නේ නැහැ. ඒ නිසා ඒ මට්ටමට ලැබිච්ච කාය විවේකේ චිත්ත විවේක බාටපත් කරගන්නවා කියන එක අපේ පොතපතක අම්මා තාත්තා ගාව සමාජ ධර්ම වල කිසිම ආයතනයක නැහැ. ඒකට අපි කියන හික්මීම කියලා. අපි ඒක ශිෂ්ටාචාරය කියලා කියනවා. හැදියාව කියලා කියනවා. දැන් බෞද්ධ ශිෂ්ටාචාරය කියලා විශ්වවිද්‍යාල උගන්වන එක නෙවෙයි මම මේ කියන්නේ. කෙනෙක් තුල හැදෙන හැදියාව අනුගේ මානසිකත්වයට බලපාන්න එපා, අනුන්ට ආමන්ත්‍රණය කරන්න එපා, සද්දයක් වැඩක් කරනකොට සද්ද කරන්න එපා, පුළුවන් තරම් අඩු සද්දෙන් කරන්න, ඒ වගේම නැවතිල්ල කරන්න. එතකොට අපිට තියෙන ප්‍රශ්න තමයි ආර්ථික මේ නිෂ්පාදනය අඩු වෙනවා. කෙනෙක්ගේ තියෙන ක්‍රියාශීලීත්වය අඩු වෙනවා. කාර්යක්ෂම භාවය අඩු වෙනවා. ඉතින් ඒක නිසා අද වැඩපොලකට ගිහිල්ලා පොඩි ළමයෙකුට පුරුදු කරුවොත් නායකත්ව පුහුණුව හරි වැඩපොලක පුළුවන් තරම් සටපට ගන්න ඕනේ. පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනේ. ඒකල්ල මේ ස්ට්‍රෙස් එනවට මානසික අසහනට වෙන නිවාඩු දෙනවා. හොඳට මානසික අසහන වැඩි වෙච්චාම ඔකියුපේෂනල් ස්ට්‍රෙස් කියලා වෙනම නිවාඩු දෙනවා. ඒක උඩට තියෙන වදකාකාර තියනද ලෝකේ? අපායට යන්න උඩ දෝකට මැරෙනකම් වැඩ අරගෙන ඊට පස්සේ උට ස්ට්‍රෙස් කියලා නිවාඩු දෙනවා. ඒ තරමටම වැඩ ගන්නවා. ඒකලි වෙලා කියනවා අපිට ජාතික ආදායම් මෙච්චර වැඩි වුණා වාර්ෂිකව ලාභෙ මෙච්චර වැඩි වුණා ඒක පුද්ගල ආදායම් මෙච්චර වැඩි වුණායි කියලා මේ කවුරු උගන්නපු කුළු අරබද මේ. මේ මිනිස්සු අවුද්දන්නක් වගේ මිරිකලා සාරේ බීලා ඊට පස්සේ දල ජාතික නිෂ්පාදනයක් ගැන අපිට පෙන්නනවා මහ බැංකු වාර්තාවේ. ඒක පුද්ගල ආදායමක් පෙන්නවා. උගෙන් අහන්න ඕන බලන්න උඹට මොකද වෙලා තියෙන්නේ කියලා. උගේ ගන්න දෙයක් නැහැ. හපයක් ඉතුරුලා තියෙනවා. ඉතින් මේකනේ අපි ඉස්සරහට යන්න හදන්නේ. ඉතින් කවදා හරි අපි තේතියේදී මේ චිත්ත විවේකයක් පිළිබඳ කටයුතු කරන්න ගියාම අපිට ගොඩාක් උපක්‍රම රාශියක් ඕනේ. ඒකට අපි කමටහන් එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථාන කාලසටහන් ගොඩක් හදා ගන්න ඕනේ. කොච්චර අමාරුද අපි කොච්චර හැදිච්ච මිනිස්සු වුණත් අපිට කොච්චර අමාරුද ඔය චිත්ත විවේකයක් වෙනස yaadෙන තැනකට වෙලා ඉන්න. ඒ මොකද අපි මේ ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වා අපි පුහුණු කරලා තියෙන්නෙම සෙනගට ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා. ඉතින් ඒක අපේ ජයග්‍රහණයක් කරගෙන යන්නේ. නමුත් ਸਰවඥාන්සේ මේ අබිනිෂ්ක්‍මණය හරහා ගිහිගේ අතහැරීම හරහා කාමයන්ගෙන් වෙන්වීම හරහා දීපු මේ අභියෝගේ එක්කෙකුට හොල්ලන්න බෑ. කාටවත් හොල්ලන්න අවුරුදු 2600ක් අද ගිහිල්ලා තියෙනවා. කහටද පුළුවන් නේ ගීගී අතාරපු කෙනෙකුට බණින්න. පුතේන්ති කියන විඤ්ඤෝ සමන බ්‍රාහ්මණේ කවදාකවත් උපත දුකින් කියන්නේ ඒ විවේකයේ සඳහා යම් කිසි කෙනෙක් වෙන් වෙනවා. ඊට පස්සේ ඒ ගිය කෙනා බණ භාවනා කරනවා නම් ඒකට කාටවත් බණ කියන්නත් බෑ. දොස් කියන්නත් බෑ. අවාසනාවකට වෙලා තියෙන්නේ ඒ සඳහා සකස් වෙච්ච සංඝයා මේ ගීගේ අතහරින්නේ විවේකයේ සඳහා කියන සංඥා විතර කලබල කවුරක්වත් අද ලෝකේ නැහැ. ඒගොල්ලෝ පුදුමාකාර වැඩපටවගෙන සමාජය පිරිසුදු කරන්න, දේශපාලන ප්‍රශ්න හදන්න, ආර්ථිකය හදන්න, අනුන්ට රසායන ලරන් දෙන්න, අතබල ශාස්ත්‍ර කියන්න, ඇසුරකම් කරන්න ලක්ෂයක් එකක් වැඩ දාගෙන මේ ගී සමාජයට නායකත්ව දෙනවා නිෂ්පාදනය ඇති. ගී සමාජයට නායකත්වයක් දෙනවා නව නිර්මාණ නිෂ්පාදනය කිරීම ඇති. මේ ඔක්කොම මේ හුඟ දෙනෙක් හොයලා බලලා කියනවා මේක ලංකාව විතරක් වෙන දේවල් නෙවෙයි සමකාලීනව බුරුමේ සිද්ධ වුණා සමකාලීනව තායිලන්තේ සිද්ධ වුණා මේ මායя හිමීට මේට අර තින විවේක ස්ථානේ නැති කරලා කාර්ය බහුල කරන හැටි. ඉතින් අපි වට අනුමත කරනවද නැද්ද කියන එක වෙනම කල්පනා කරන්න ඕන එකක්. මේ සංඝයා ජන සමාජයේ කැපිපෙන චරිතයක් රඟපෑ යුතුයද නැත්නම් සංඝයා තමන්ගේ වැඩක් කරගෙන වනගත වෙලා ඒ කටයුතු කරන්න ඕන කිව්වොත් මම හිතනවා ජන සමාජයේ විශේෂ කටයුත්තක් කරයි කියන පැත්තට 180ක් ඡන්ද දෙයි කියලා. ඊටත් වැඩිය ඡන්ද දෙයි කවුරක්වත් හිතන්නේ මේ සංඝයා පැවිදි උනේ මේ විවිකේට කියලා. ඒක මේ අනිත් පැත්ත තමයි පූර්ණ කායන භාවනාවට ආපු කයි. සංඝයා අනුව යන පිරිස ඒ අත්ංගික කටයුතු දිහා බැලුවත් කලාතුරකින් කෙනෙකුට තමයි ඒ අමාරුවෙන් ලබාගත් ඒ විවේකය උදකලාව ආමන්ත්‍රණයන්ගෙන් තොරව අනුන්ට ආමන්ත්‍රණය නොකර ඒක ලැබෙන දේ කාගෙන ඉන්න පුළුවන් ගතියට එන්න තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවල අලුතෙන් ගත්ත හරක් රැහනක් මේ ගොනු කරන්න හදන නීති වලට වැඩි නීති දාලා තියෙනවා. ඕනම භාවනා මධ්‍යස්ථානට බලන්න ගිහිල්ලා බිත්ති ඉඩ මදි උපදේශපන්ති කියවන. මම ඒක දැන ගියාට පස්සේ එතන මහත්තයෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ එන මිනිස්සුන්ගේ ගෞරවය අපි සලකලා මිනිසුන්ට කියමු විවේක වෙන්නේ කියලා. මේ බිත්ති ගානේ, දොරවල් ගානේ, යන්නේන අඩිපඩි වල හැම තැනම බෝඩ් ගහගෙන මොකද්ද මේ? වදකාගාරයක්ද මේ? ඒ මොකද ඒකේ හැටි ඒ ජම්මෙන්ම ගිහිල්ලා තියෙන්නේ කචුකුචු ගන්න. කතා කර කර ඉන්නේ. දීලා තියෙන පහසුකම් මැදි මේක පොඩ්ඩක් අලුණු ටිකක් වැඩි කරන්න බෑද? මේක පොඩ්ඩක් රස්නේ පොඩ්ඩක් වැඩි කරන්න බෑද? මේක පොඩ්ඩක් දික් කරලා දෙන්න බෑද? මේක පොඩ්ඩක් කෙටි කරලා දෙන්න බෑද? ඉතින් ආමන්ත්‍රණ. එකෙක් කතා කරුවා ඒක රැල්ලට යනවා දිගින් දිගට. අර ඉන්න ටිකේ කාගෙන ඉන්න දන්නේ නැහැ. ඒකට අවශ්‍යයි. ඒකට කායික සෞඛ්‍ය අවශ්‍යයි. ඒකට මානසික සෞඛ්‍ය අවශ්‍යයි. ඒ නිසා භාවනා වැඩමුළු කීයක් කරන්න වේද අපිට? මේ භාවනා මධ්‍යස්ථානට ගියාම මගේ කාර්යභාරය නැත්නම් මගේ මගෙන් ඇවතුම් පැවතුම් කියලා තේරුම් ගන්න. ඉතින් ඒ ටික හදන්න නැතුව නීවරණය අරපත් කරන්න පුළුවන් වෙයි කියලා කෙනෙක් හිතනවා නම් ඒක බරපතල වැඩක්. මොකද අභ්‍යන්තර බාහිර දෙක අතර පැහැදිලි සමතුලිත සමතුලිත භාවයක් තියෙනවා. ඇතුළත තැම්පත් වෙනවා නම් පිටත කලකෝලහල වාද විවාද සම්ඩු දරවල අඩු වෙනවා. ඒ දේ දෙක අතර වෙනස තමයි සර්වඥාන්සේ සඳහන් කරන්නේ ආමන්ත්‍රණ තියෙනවා නම් අවිද්‍යාව වැඩි. වැඩියෙන් කතා කරනවා නම් වැඩියෙන් කාටද ආමන්ත්‍රණය කරනවා ඒ මනසට හොස්සලංගෙන් මැස් දැන් බැරිනේ තද වෙනවා. ඒ නිසා මේ තරහ නොවීම පිණිස අනබිජ්ජිතා සේරි තමගේ ස්වෛරි භාවයේ පිනිස මට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න වෙනවා ඒකෝචර එකග්ග විසාන කප්පෝ. එහෙම තමයි භ්‍රමචර්ය රකින්නයි කියලා. එහෙම නැත්නම් මම තනියව ජීවත් වෙන කෙනෙක්. අද්විතීය පුද්ගලයෙක් කියලා ප්‍රකාශ කරන්න ගියාම උගදෙනෙක් හිතන්නේ සමාජයේ විරෝධේ පානයි. සමාජයට සමාජ පවතින ධර්ම වලට විරුද්ධ යනවායි කියලා ඒ මට මේ සූත්‍ර කියවන්න කියපු ධම්මික හඳුරු ඒ මං ඉන කාලේ ඒ සංසය අපව ඕස්ට්‍රේලියාවට ගියා. අම්මා ගැසෙන පිළිකරපොවද. ගිහිල්ලිවර වෙලා දවල් 10ට විතර එළියට යන්න වෙලා තියෙන උමනාවකට ඇරලා තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙන කඩේ විතර අනේ සියලුම කඩවල් වහලා මිනිස්සු රස්සාවල වලට ගිහිල්ලා මුළු නගරෙම පාළුයි. ඉතින් මේ සංසිට වැඩක් නැති නිසා ආරාමේ දොර වහලා ගිහිලා තියෙනවා මේ පීඩියට. කවුරක්වත් නැතුව. තන්නේ කර පාළුවේ සංසය ඇවිදගෙන යනකොට කුණු ගෙනියන ට්‍රැක්ටර් ගාවලු. ඉතින් ස්වාමීන් වහන්සේ හතරමං හන්දියට ගිහිල්ලා එහා පැත්තේ පාර පනින්න නැතුව එතන නතර වෙනකොට අර ට්‍රැක්ටර් කාර්ය වේගෙන් ඇවිල්ලා කෑරලා තට්ටට කෙලි එකක් ගහලා ගියා. මේ ස්වාධීනත්වයේ බලන මනුස්සයාට අපේ සමාජයේ තියෙන ඔච්චරයි. ඉන්නවනම් කාලා බිල ජොලි කරලා හිටපන්. ඔය නිකන් කහසිවුරක් දාගෙන තට්ට පෙරවගෙන ඔය සිංගල මිනිස්සු ආසියානු කාර්යෝ පිස්සු කෙලියට කරනවා උඹලා පිස්සු කෙලින්නේවා. ඔන්න ඕස්ට්‍රේලියානු කාර්යයෙන් ලැබිච්ච තෑග්ග. ඉතින් මට ඇවිල්ලා කියනවා මේ රට කරන සංඝයා දකින්නකොට තට්ට දකින්නකොට ගෞරවයක් තියෙනවා මොකද මේ විවේකයේ කියන එක ටිකක් සංස්කෘතියට බහැලා තියෙනවා. අපේ විවේක ගන්නවයි කියලා කියන්නේ සමාජයට කරන අභියෝගයක්. ඒක තමයි සුද්ධෝදන රජුරණත් උනේ. සිද්ධාර්ථ කුමාරයා විවේකයේ වෙනස ගියාට පස්සේ සම්පූර්ණ කඩාවැටීමක් සිදු වුණා. ඒක නිසා අපිත් මේ වැඩේ කරන්න ගියොත් මේ විවේකයේ ගියත් හොඳට මතක තියාගන්න සමාජයේ පුදුම නුරුස්නා ගති පාන්න ගන්නවා. සමාධියට වෙන්නේ ඉංගියක්. මම නිල්ලඹ ගිහිල්ලා ඉන්න වෙලාවේදී එක සුමාන තුනක් හම්බුණා මට. රස්සාවත් කරන ගමන් සති දෙකේ නිමාඩු අරගෙන සතියන්තද්දම සති තුනක්. ඉතින් ඒතර සති තුන ඉවරලා එන්න හදනකොට තර මැනේජ් කරුවේ එතකොට හිටිය ජර්මන් ලේඩි කෙනෙක්. ගෑනු කෙනෙක්. මං ඉතින් ගිහිල්ලා ඒ මුදල් දෙන්න හදනකොට නුරුස්නා ගතියක් පාවා. අනපොත තියෙනවා බිල ලියලා ෆෝන් එකක් දාලා අරන් ඵලයන් කියලා. ඉතින් මං ඊට පස්සේ කිව්වා ඉතින් උඹ මැනේජර් නම් ලියපන් කියලා. ඉතින් ඊගානි කිව්වා ඒක පාට කඩා බැලලා කිව්වා මම මේ හිටපු කාලේ උඹට කරපු වැරද්ද මොකද්ද කියලා මයින් අහුවා. මං ගොන්නේ මං එහෙම එකක් චෝදනා කරුවෙත් නෑ මම ජොලියේ හිටියයි කියලා. එහෙනම් මම ඇත්ත කතා කරන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් මං ගෝ මං බැලුවේ පුළුවන් තරම් විවේකී වෙන්න මම හරිම කතාකාරයෙක්. ඊට පස්සේ ආයෙසරයක් මයින් බැලලා ඇහුවා උඹ මයිත් එක්ක කතා නොහිටිය අමනාපකෙන් නෙවෙයිද කියලා. මම ගණන් ඉතින් මෙතෙන් ආවට පස්සේ මම කවුම් බඳුරන්නෙත් නෑ මට එහෙම එකක් තිබුණා කියලා. තුන්වෙනි සැරේටත් අහලා සමාවෙල්ලුවා. අනේ මට සමාවය මොකයිද කතාන කරපු හැම දකින හැම වෙලාවෙම මට හිතුනේ මට කරපු ඉගියක් වගේ. ඒක නිසා උඹ හිටපු මහස්තුමාන තුනේ මම පෙළුණා. උඹට කිසිම වැරද්දක් නොකර උඹ මට අයි මේ විදියට කතාන කිරීම හරහා දඬුවම් කරන්න කියලා. ඉතින් මට මට මේක තේරෙන්නේ නෑ මම කට ඇරගෙන හිටියට පස්සේ කියනවා පොඩ්ඩක් මං කියන දේ අහපන්. අපේ මං හරි හිතුවක්කාර ගෙල්ලක් අපේ ගෙදර අපේ තාත්තා මට දඬුවම් කරන්න කරන්නේ කොහොමද මාව ඇඳුම් ගලවල ගල්ලගුරු කාමරයට දාලා දොරවහනවා ඊතර කට්ටියට කියනකොට මේකෙත් එක්ක කතා කරන්න එපා කියලා ඉතින් මට කරන ලොකුම දඬුවම් තමයිලු කතා නොකර ඉන්නේ එනිසා කවුරු හරි කතා නොකර හිටියොත් මම දැකලා මට පේන්නේ තාත්තා මට දීපු දඬුවම. මොකද මගේ එහෙම ගත්තේ බොන්නේ මට ඕනේ විවේක වෙන්නේ කියලා ඊට පස්සේ අනේ මට සමා වෙන්නේ. එනිසා අපි පාරේ යනකොට ගමේ මිනිස්සුෙක්ගෙන් කොහෙද යන්නේ කියලා ඇහුවේ නැත්තම් නානකොට හරි ඇහුවොත් නානවද කියලා බෑග් එක ගන්නකොට කඩේ යනවා කියලා ඇහුවේ නැත්තම් වලි. උන්න අසල්වේසු කියන්නේ උන්නෝ જાතියට. ඉතින් මේක අපි ශිල්පෙන් කඩාගත්තේ නැත්තම් ඔය කියන ඇයි හොඳයියත් එක්ක කොහේ යන්නද? ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා උඹට මම මේ කියන දේ තේරෙන්නේ නැත්නම් පිළිගන්නේ නැත්නම් පරියන්කට යන්න ඉස්සලා විනාඩි 5ක් කවුරුත් එක්ක හරි කතා කරලා කෙලින්ම ගිහලා වාඩි වියක් විනාඩි 10ක් අර කතා කරපු එක ආයෙ කතා කරන්න. ඒක නිසා උඹ විනාඩි 10ක් අහගෙන හිටපු එක උඩත් විනාඩි 10ක් කරනවා. ඌ භාවනා කරන්නේ නැති එකෙක් නම් 15 20 යනවා. ඒක නිසා කරුණා කරලා බනවන්න එපා. ආමන්ත්‍රණය කරන්න එපා කවුරුවක්වත් අත්‍යවශ්‍ය කාරණාවක් නැත්තම්. ඒකයි ශික්ෂණය කියන්නේ. ඒකයි අපේ තියෙන හික්මීම කියලා කියන්නේ. ඉතින් ඒකේ අනිත් පැත්ත ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මිනිස්සෙක් හිතනද ඇවිල්ලා Tamanට ආමන්ත්‍රණය කළොත් බැරිම කමකට තමයි ආමන්ත්‍රණය කිරු කියලා හිතන්නේ කියලා කියනවා Taman බෝසත් කෙනෙක් විදියට. ඒක ඇඬිල්ලක් විදියට බාර ගන්න කියනවා හැකි ඉක්මනින් ඇඬිල්ල නතර කරන්න කියලා. කවුරු හරි ලම්බේ මොනවාට ඉල්ලුවොත් උදව්වක් කරුවා කිව්වොත් සියලු වැඩ බහ තබලයක් කරපුවා මොකද කෙනෙක් සාමාන්‍යයෙන් තව කෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ බරපතල වැරද්දක් නැතුව බරපතල අවශ්‍යතාවයක් නැතුව කියලා කියනවා සමහර විටක බින් ඉල්ලුව උදව්ව ඉල්ලුවට පස්සේ ඔබ උදව්ව නොදුන්නට පස්සෙත් ඒ මනුස්සයා අඬන්න ඉඩ තියෙනවා ඒක දෙවෙනි ඇදිල්ල කියලා ආමන්ත්‍රණය කියන්නේම ඇදිල්ලා ඒ වෙනුවට බැරිද මට මේ පරිතද කරන මේ වෙලාවේ ඒක කරගෙන යන්න නිසද්දතාවයේ රකින්න හුදකලාව රකින්න කියලා බැලුවොත් අපිට අනන්තවත් අවස්ථා තියෙනවා මේ කච කචේ නැතුව සද්ද නොකර කරගත්ත වැඩේ කරගෙන යන්න. ආමන්ත්‍රණය කරනවා අවශ්‍යතාවය. ඒකට හොඳම නිදර්ශනය දීලා තිබුණේ ඒ කෝසිංග වනයේ හිටපු ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා තු පිරිස ਸਰවචන්නාංශයට පාර්ලේය වනයේට යන්න වෙන තරම් සංඝයාතර ඉතාමත්ම උග්‍ර වාදයක් ඇති වුණා. ඉතින් පස්සේ සරුවචනන්සේ මැදි වෙන්න හදනකොට සංඝයා කිව්වා ස්වාමීන් වහන්සේ කරදර වෙන්න එපා. අපි ඒක අපි විසඳ ගන්නම් කියලා. සරුවචනන්සේ මීට පාර්ලි වණින්න ගියා. යන ගමන් ගියා ඔය ගෝසිංග වණිට. එතන හිටියා තුන්නම. ඒ තුන්නම කොච්චර ඒ වනෝද්‍යානයේ ලස්සන ගත කරාද කියනවනම් සරුවචනන්සේ හැන්දෑවේ වනෝද්‍යාන කියලා උයන්පල්ලෙන් අහනකොට මට අද රාත්‍රියේ මෙතන ගත කරන්න පුළුවන්ද කියලා උයන්පල්ලා කිව්වා මේ කර්මාකල මතක තියාගන්න මෙතන තුන් නමක් ඉන්නවා. ඊටාත්ම විවේකයෙන් මම කැමති නේ අපේ ස්වාමීන් වහන්සේලා කරදර වෙනවට. ඔබතුමා ආවොත් ඒ තුන් දෙනාට කරදරයි. එනිස කර්මකල යන්නේ කියලා. අනුරුද්ධ හාමුදුරන්ට ඇහුණා ගොබු වහන්පල්ලා මේ බුදුහාමුදුරන්ට ගොරවනවා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වා පාසක මහත්තයෝ මේ අපේ සාස්ත්‍රුන් වහන්සේ. එන්න දෙන්න මේක කලාතුරකින් වෙන දෙයක් කියලා. ඒ තරම් මේ උයන්පල හලකලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා කවුරු හරි කතා කළොත් මේ සංසාර කරදරයි කියලා. පස්සේ සරුවචනාංශ ගියාට පස්සේ අහන උඹලා සතුටින් ඉන්නේ කියලා. ඒතර කියනවා සංසාර අපි කය තුනකින් ජීවත් වුණාට ඒක හිතින් ඉන්නේ කියලා. අපි කවදාකවත් කිසි කෙනෙකුට කතා කරන්නේ මට මන් ලිද ළඟට ගිහිල්ලා වතුර බාල්දිය පුරවගත්තට පස්සේ මම මේක කඩට තියලා එක පැත්තක් අල්ලගෙන ළඟින් යන කෙනෙක් දිහා බලනකොට එයා දන්නවා තව කෙනෙකුට අත්උදව්වක් ඕනයි කියලා. එයාත් ඇවිල්ලා කඩට අත තියලා අපි බාල්දිය ගිහිල්ලා තියෙනවා මිසක්කා. අනේ එන්න මේකට කර ගහන්න අත තියන්න කියලා අපි කතා කරන්නේ නැහැ. අවශ්‍යතාවය දන්නවා මේ වැඩේ කරා අතින් ඕන්න සංඥා කරනවා අපි ඒ විදිහට ඉන්න හැබැයි හැම 15ක දවසටම සහ අමාවක දවසට අපි මුළු රාත්‍රිය පුරාම ධර්ම විනය සාකච්ඡා කරනවා. ඉතින් බුදුජානනාන්සේට අර මහා සංඝයාග අතර තියෙන අවුලත් මේ තුන් දෙනා අතර තියෙන විවේකයක් දැකලා පුදුමාකාර ස්තුතියක් කරනවා. කයෙන් වෙන් වෙලා හිටියට ඉතින් එක ජීවත් වෙන්න කියලා. ඒක චිත්ත විවේකයට බාධා කරන්නේ. ඒකට භාවනා කරන අය අනුන්ගේ විවේකයේ සලකලා අනුන්ගේ උදකලාව සලකලා එයාගේ අවශ්‍යතාවයට කතා කරන ප්‍රෝජනේ සලකලා විතරයි කතාව යන්නේ. ඉන් එහාට නෑ. එහෙම කතා නිකුරුවේ නෑ කියලා good morning කිව්වේ නෑ කියලා good evening කිව්වේ නෑ කියලා happy new year කිව්වේ නෑ කියලා මේ ප්‍රශ්නයක් නෑ. මෙහෙම තැනක් නෙවෙයි මේ සමාජ ස්ථානයක් නෙවෙයි මේක. ඉතින් සෑ බුරුමිට ගිහලා නිකමට හරි ඒ ශාන්තිට වන්දින ගමන් නේකම් බාදලා ආ කියලා ඇහුවොත් එimhe සාදුගේ සපතන්නේ කොහොමද කියලා බලනවා බයිලා හිල් වෙන්න. උඹ කවුද මගේ සපවදින්ද කියලා අහන්නේ. ඇයිදොත් ගියාට ගිහලා අහන්නේ hello how are you කොහොමද ආවේ එනකොට බහේ මොකක්වත් නැහැ. ආවේ මොකටද කාරණා විකරගෙන ඵලයක්. ඉතින් මේ රට රාජ්‍යයෙන් කියවන අපි පොඩි බැඳගෙන යනවා. ඒ උරතල් මොකුත් නැහැ. මොකද එහෙම එකක් නැහැ. එහෙම එකක් අවශ්‍ය නැහැ. මේ උරතලින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ තවදුරටත් සමාජයේ කැල හැලහැප්පීමක් ඇති නිසා භාවනා කරන්න ගියාට පස්සේ පරියන්කයට ගියාට පස්සේ Tamande පටල වෙන්නේ නැත්නම් හිත මතක තියාගෙන ඉන්න සූදානම හොඳ නැහැ. අපි කියනවා සාමාන්‍ය පූර්ව කෘත්‍ය කියලා. ගොඩ දෙනෙක් අහනවා ඒ නිසා මේ පූර්ව කෘත්‍ය කරන්නේ නැද්ද කියලා. පූර්ව කෘත්‍ය කියලා හොඳට සක්මන් කරන්ඩ උදේ කලාව වෙනවා. අනායාසයෙන් සක්මන යනකම් කරලා කරලා කරලා කරලා ඒක තුනට පස්සේ ගිහිල්ලා වාඩි වුණාට පස්සේ තමයි තේරෙනවා එතකොටත් අර මේ හතර වටින් නීවරණ ධර්ම එනවා. ඉතින් අපි අර වැනෙන මඩගෝරුව නිසා අල්ලා ගන්නවා රූප කර්මස්ථානයක් එක්ක ආස්වාස් ප්‍රසවාසය එක්ක ඉඳගෙන ඉන්න එක නැත්තම් වම දකුණ වශයෙන් හෝ පිම්බීම හැකිලිම. ඉතින් අපි තීරුම් අර ගන්න ඕනේ මේක අල්ලාගන්නේ මේක නිවන නිසා නෙවෙයි. අර වැනෙන සුළු මඩේ ඉන්න බැරි එකක් නිසා. එතකොට අපි කරන්නේ මේ මඩ වලින් කරදර වෙද්දී, රැලි වලින් කරදර වෙද්දී, කම්පන චංචල වලින් කරදර වෙද්දී, හැකිතාක් දුරට කන්ද යන මිනිහ හැරමිටි ඉල්ලෙන්න වගේ. ඒ තමන්ගේ මූල කර්මත්තන් යෙදී ඉන්නකොට තමයි අර ලැබිච්ච කාය විවේකයෙන් චිත්ත විවේකයට යන්නේ. ඒක ලේසි නෑ. ඒක කාටවත් තෑග්ගට හම්බ වෙන්නේ උපයන්නකෝ. ඒකට බාධා කරන්නේ තමයි මෙතෙක් ගත කර ජීවිතයේ ආකල්ප තමයි. ඒවට අපි කියනවා රුචි අරුචිකක් කියලා. ඒවට අපි කියනවා පෞරුෂත්ව ලක්ෂණ කියලා. ඒවට අපි කියනවා ඇබ්බැහි කියලා. ඉතින් Tamande එන බාධාවෙන් පේනවා මයි ළඟ තියලා තියෙන මොන රුචි අරුචිකක්ද? මොන පෞරුෂත්ව ලක්ෂණයක්ද? මොන ඇබ්බැහියද කියලා ඕක තමයි කේන්දරේ බලනවා කියන්නේ. මේක තමයි මම යන්නේ. එනිසා ආනාපානෙට හෝ මධ්‍යස්ථානයේ හිත දාගෙන ඉන්නකොට ඉන බාධා මාරපාක්ෂික හෝ යම රජුරන්ගේ ගෝලියෝ නෙවෙයි. මේ උඹ තමයි මේ. උඹ උඹ මධ්‍යස්ථානකට දාපුවාම ඔය ආපහු එවිල්ලා වදින්නේ උඹ එළියට දීපු සංඥා ටික තමයි. ඒක දිහා බලලා ඉවසන්න කොච්චර මානසික සෞඛ්‍යයක් ඕනද? කොච්චර කායික සෞඛ්‍යයක් ඕනද? සමහරට ඉවසන්නම බෑ. මොන විදිහකින්වත් ඉවසන්න බෑ. ඉතින් নানা ආකාර විදිහට චතුරාර්යක භාවනා කරන්න වෙනවා. අධික රාගය එනවනම් අසු භාවනා කරන්න වෙනවා. අධික ද්වේෂය එනවනම් මෛත්‍රී භාවනා කරන්න වෙනවා. අධික විදියට වැඩපසර දාන ගතිය තියෙනවනම් මරණානුසුතිය කරන්න වෙනවා. හිත හේ බාල බෑ කියනවනම් පටන් ගන්නකොට බුද්ධානුසුතිය කරන්න වෙනවා. මේ හැම එකක්ම කරන්නේ අවදාළ ලෙඩේට සාපේක්ෂවයි. ඒ මොකක්වත් නැත්තම් තමයි ආනාපාන ඉස්පතු වෙන නිසා ආනාපානයක් කියලා කියන්නේම පුදුමාකාර මංගල ලක්ෂණයක්. මට මේ ආරක්ෂක භාවනා නැතුව කෙලින්ම වැඩේට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකටම සැදී පැහැදී ආනාපානය කරලා নিকමට අපි හිතමු. ආනාපාන කෙලින්ම මූණට මූණ දාගෙන ඉන්න පුළුවන් බව දැනගන්නවයි කියලා කියන්නේ පුදුමාකාර චිත්ත විවේකයට අයිතිවාසිකමක්. ඉතින් ඒක සමාධිය වෙන්නත් පුළුවන් සතිය වෙන්නත් පුළුවන්. සතිය තිබුණත් ඇති. ඊට පස්සේ ඒක වැඩි කිරීමකට කටයුතු කරනවා කියලා කියන්නේ දිගින් දිගට මේ පුද්ගලයා චිත්ත විවේකයේ වැඩි කරලා ලැබිච්ච කාය විවේකයට ඔටුනක් පැලඳුවා වගේ ලැබෙන චිත්ත වේගය වැඩි කිරීමට අර මධ්‍යස්ථ අරමුණේ කටයුතු කරන යනවා. ඒ කටයුතු කරගෙන යනකොට බුදුරජාණන්සේ දන්න නියාමයක් තමයි මේ අල්ලගත්ත ආනාපානය ක්‍රමයෙන් ගෙවෙනවා. අඩු ගානේ ආනාපානෙ පැත්තකින් තියන්න සක්මන් කරනකොට වුණත් අනායාසයෙන් සක්මන් කරනකොට මේ වම වම කියලා මෙනෙහි කරන ගතිය දකුණ දකුණ කියලා මෙනෙහි කරන ගතිය පවා ඉසල ඒක අත්‍යවශ්‍ය කාරණාවක් වුණාට මොනවත් නැතුව ඉහාට මෙහාට ඇවිදින අර එක්කෙනෙක් කියනවා වම දකුණ කියන්න බෑ ස්වාමීන් වහන්සේ ධානිය දක්වා වතුර තියෙන වතුරක් ඇතුලේ ඇවිදිනා වගේ හැම චක්‍රේ සම්පූර්ණයෙන්ම තේරෙනවා කවයි සවීමක් පහත් වීමක් මේකේ නැහැ. චක්‍රේ කරකැවෙනවා. එතෙන් බයිසිකල් පැඩල් එකක් තියලා පදිනකොට ඉසීමක් පහත් වීමක් සවීමක් ඇවීමක් තැවීමක් නැහැනේ. මේකේ චක්‍රයක් කරකනවා මේකේ චක්‍රයක් කරකනවා. චක්‍ර දෙක ලස්සන සම්පූර්ණ යනකොට වගේ වමෙත් එක චක්‍රයක් කරගෙන දකුණෙත් එක චක්‍රයක් කරගෙන මමයි දකුණ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ වම පටන් ගන්නවා කියලා දැනකුත් නැහැ දකුණ පටන් ගන්නවා කියලා දැනකුත් නැහැ දෙක වෙන් කරන්නත් බෑ ලස්සරට බයිසිකල් එක සම්බර වෙලා යනවා ඉතින් අර ඒ එනකන් ඒ ගැම්ම එනකන් ඒ ඒ ගොනුව එනකන් අපිට වම තියෙනවා දකුණ තියෙනවා එසවීම තියෙනවා තැවීම තියෙනවා ඒ ටික කරන්න ඒ ටික කරලා තමයි ඔය සීරු මාරු වෙන්නේ ඒකල තමයි අපි අනායාසින් අතෙන් යන්නේ කියන පස්සේ වෙන බොහොම ලස්සනට සක්මන සිද්ධ වෙනවා තමයි හොඳට බලන්න පුළුවන් මේ විදිහට සක්මනේ බයිසිකලියක කකුල බිම තියන්න වෙන්නේ කොයි වෙලාවෙද බැලන්ස් එක නැති වෙන්නේ කොයි වෙලාවෙද ඒ එන්නේ සද්ද නිසාද වේදනා නිසාද හිතවිලි නිසාද කියලා හුතුවට නිසින්ද බලනකොට අන්න තමන්ගේ චරිත ලක්ෂණ පේනවා මහලගේ යහපැත්තෙන් භාවනා කරන එකට සද්ද ප්‍රශ්න නැහැ නමුත් මට ප්‍රශ්නේ සද්දේ මහලගේ යහපැත්තේ භාවනා කරන එකට හිතවිලි ප්‍රශ්න නමුත් මට හිතවිලි ප්‍රශ්න නැහැ එකම සක්මන් වලින් සක්මන් කරනකොට එක එකනාගේ මේ චරිත ලක්ෂණ හඳුනා ගන්න අපි මේ නිවනට මේ විවිධකයට බාධා කරන්නා වූ ධර්මතාවයේ තේරුම් ගන්න මිස ඒව නැතිකරන්න ඒව විනාශකරන්න ඒවට ද්වේෂ කරන්න නෙවෙයි. ඒ ද්වේෂය තමයි ඒ එන නිවන වල තියෙන ද්වේෂය තමයි අපිට අවිද්‍යාව වශයෙන් ද්වේෂය වශයෙන් පහන්නේ සිල් ගන්න ගිය විනාඩි විතරයි ඔක වෙන්නේ. විතරතර ඉන්නකොට ඔක මතුවෙන්නේ නැහැ. ඉදිරි දිනවල කෑදරකම තියෙන්නේ මේක දැක්කට පස්සේ ඒ ද්වේෂය ඇති කරගන්න නැතුව එන බාධාව මේකයි කියලා දැනගෙන මේක කර්ම කතාවක් මේකේ තියෙනවා හැබැයි කතාවක් මේකේ තියෙනවා රුචර්චකම් කතාවක් තියෙනවා මේකේ පුළුවන් හරිය එදිනදා ජීවිතේ හදාගත්තොත් පරියන්කේදී සක්මනේ තේරේ බාධා අඩු වෙනවා අඩු වුණාට පස්සේ වෙන්නේ මොකද්ද අරමුණ නොදණීය ආස්වාස් ප්‍රසවාස එහිමීට tempත් වෙන්න පටන් ගන්නවා තැම්පත් වුණාට පස්සේ දැන් යෝගාවචරයට ඉන්ද්‍රිය බද්ධ නැති අරමුණු නැති නිකන් හයිඩ්‍රජන් බැලන් එකක් උඩ ගියා වගේ අවකාශයේ පාවෙන්න ගන්න. ගුරුත්වාකර්ෂණයේ ශක්තිය සමබර වෙනවා. සමබර වුණාට පස්සේ ආට තේරෙනවා දැන් සතිය තියෙනවා අරමුණු නැහැ. සතිය තියෙනවා නිමිත්තක් නැහැ. සතිය තියෙනවා කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඇතුළත පිටත මොකක්වත් නැතුව ඉන්නවා. ආන්නේ ඒ වෙලාවේ යාට ඊට යට තියෙන තට්ටුවක් පේන්න පටන් අර ගන්නවා. ඒ උපදි කියන එක උපදි විවේකයට සූදානම් වෙන්න නම් එයා දැනගන්නවා මේ මෙතනින් එහාට ගියාට පස්සේ ඒ කියන්නේ අරමුණක් ගෙවම් කරලා අරමුණ සාන්ත වෙලා හොඳ සමබර තත්ත්වයට ආවට පස්සේ කරන්න දෙයක් නැහැ සියල්ල සිද්ධ වෙනවා සියල්ලම පිරිච්ච ගතියක් තියෙනවා සම්පත්‍ති කර ගතියක් තියෙනවා ඒකේ ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මගේ හිත එහෙම නැත්නම් මගේ අදිෂ්ඨාන නැත්නම් මගේ අනාගත පරම් බලාපොරොත්තු මොකක් මතද හිටලා තියෙන්නේ කියලා. මම මේ භාවනා කරන්නේ මොකටද? මම මොකද ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒකේ විවේකීව ඉන්නකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා යන්ත චේතේච යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. අර විවේකීව ඉන්නකොට චේතනා පහළ වෙනවා. මේක නිකම්ම නිකන් ඉන්නේ බුද්ධානුසුති කිරුවොත් නරකද? මෛත්‍රී භාවනා ටිකක් කරුවොත් නරකද? ආදි වශයෙන් අර හිත ස්මාර්ට් වෙන්න හදනවා. එක එක තෙල්ලම් ගෙනලා දාන්න හදනවා. ඒකල චේතනාකයක බොහෝම ජයට හරියනවා. මොකද කිසි බාධාවක් නැතුව නැතිනේ. ඉස්සරහට එන ප්‍රශ්නයක් විසඳන්න ඕන තමයි බොහෝම ජයට හරියනවා. ඉතින් යා දන්නේම නෑ අර ඇතිවෙච්ච විවේකයේ තුල කොහෙන්දෝ නඩුවක් අරගෙන ආයෙලා කොහෙන්දෝ උසාවියක් ඇඳලා කොහෙන්දෝ ජූරි සභාවක් ගෙනලා ඉතින් චේතනා පාල කරනවා. එහෙම නැත්නම් ප්‍රකල්පනා පාල වෙනවා. විශේෂ නිර්මාණශීලී අදහස්. විශේෂ ප්‍රගමන අදහස ඉතිහාටිනවා කවදාකවත් බාධාවක් නැතුව හරි පිරිසුදුවට කාරණා කාරණා වැටෙන්න පටන් ගන්නවා එයා හිතනවා දැන් නම් අභිඥා ඇවිල්ලා දැන් නම් රාත් වෙලා ඉතින් අර කල්පනාවත් දිගේ සරුංගල් ලයින් පටන් ගන්නවා එහෙම නැත්නම් යට තියෙන අපි ළඟ ඒ සංසාරෙන් ගෙන ආපු ඒ අනුසේ ධර්ම එහෙම නැත්නම් නිදිගත් කෙලෙස් ඉතින් මේවා එකක් හරි එව්වට ඉඩ එන්නේ නැති නිසා ඒවා නිදිගෙන ඉන්නේ දැන් කෙලෙස් පිටින් එන්නේ නැති නිසා ඇතුලේ තියෙනවා පිට වෙන්න පටන් ගන්නවා ඉතින් එයා දැනගත්තොත් මෙවැනි තත්ත්වකටපත් උනේ මම ගොඩ මහන්සිලා කාය විවේකේ දීලා චිත්ත විවේකේ දීලා දැන් මට යාළුවා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ගෙදර දොර මිනිස්සු ආමන්ත්‍රණය කරන්නේ මගේ අදාහකට බලාපොරොත්තු මාව ආමන්ත්‍රණය කරනවා. මගේ ඉදිරි නිර්මාණශීලීත්වය මාව ආමන්ත්‍රණය කරනවා. මගේ ප්‍රගමණය මාව ආමන්ත්‍රණය. ඉතින් දෙයියනේ කවුද එපයි කියන්නේ. ඉතින් මේක හිතනවා ඇත්තරම දෙයියෝ දුන්නා වගේ කියලා. ඉතින් සැලසුම් හදන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා ඒ කරන හැම අවස්ථාවක් පාසාම අර බෙලහීන වෙච්ච විඥානේ ආය පණ ලබනවා. ආරම්මන මේතං හොති විඥානස්ස තිතිය. ආරම්මනේ පතිත්තේ විඥානේ විරූල්ල විභු විරූල්ල භාවයටපත් වෙනවා. ඉතින් ආරම්මනේ ප්‍රතිෂ්ඨාව ලැබපු ගමන් විඥානේ නිල ඉඩෝරේට වැසක් වහලා නිල්ල ලැබුවා වගේ විඥානේ හුත්තට අතු ඉති වේද හැදිලා ඊට තේරෙනවා මේක කල්පනා කරොත් මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා දිග සැලසුම්, දිග නිර්මාණ, දිග අභිවෘද්ධි එන්න පටන් ගන්නවා. ඉතින් යාට හිතෙන්නේ මේක ඉතින් කවුරු කරලා දෙන්නද අම්මප්ප කරන්නේ? ඉතින් මම්ම කරගන්න එපා. මේ විවේක වෙලාව මේක ආපේ කොහොඳයි නේ කියලා. ඒක අභිරමණය කරන්න කරන්න ඊගාව භවයේ සකස් කරලා දෙනවා. දැන් මෙතන නෑ වෙන එකතු වෙන්න දෙයක්. එකතු වෙන්න දෙන්නේ නැති එකේ විකල්පන චේතනහරහ ප්‍රකල්පනහරහ අනුසයහරහ එන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මෙච්චර ගියගේ අතහැරපු මෙච්චර නීවරණ යටපත් කරපු මනුස්සයාට දෙනවා සූක්ෂම වූ තාමත්ම සියුම් ශික්ෂණයක් චේතනා පහල කරන්න එපා. ඔක තමයි ලෝකේ තියෙන අන්තිම ශික්ෂණය. මොනම චේතනාවක් පහල කරන්න එපා. එහෙම නැත්නම් කියන සංස්කාර පහල කරන්න එපා. මේකට විසංඛාරගත චිත්ත කියලා. බුදුසෙන්සේ මේක තමයි දැක්කේ ඉස්සෙල්ලාම අනේක ಜಾති සංසාරං සඳහා විසංගණේ විසංඝහකාරං අවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගාකාරං දිට්ඨෝසි පුනගේ යන්නකාසති විසංඛාරගතං චිත්තම් මම දැක්ක හිතක් චේතනා නැහැ ප්‍රකල්පනා නැහැ සැලසුම් නැහැ අදිෂ්ඨාන නැහැ ඒක දැකපු දවසේ කිව්වා දැන් කරපුවා ඉවරයි අලුතෙන් ගෙවල් හැදිලා උගේ අම්මට ගෙවල් හදන්න ගියපන් ඌට ගිහිල්ලා මම ගෙවල් හදන්නේ නැහැ මෙන්න මේ විසංඛාරගත චිත්ත තමයි ශික්ෂණයක අන්තිම අඩුව. ඒක කියන්නේ චේතනා කරන්නේ චේතනා නොකරන්නමයි වචන කතා නොකිරීමේ චේතනා නෙවෙයි. එතකොට මත ඒක සම්පූර්ණ වෙලා. කය හොල්ලන්න නැති වෙන චේතනත් ඇති වෙලා. හිතන්නවත් නැහැ. හිතට උඩගිනි දෙන්නෙම නැහැ. චේතනා නැති හිත ආවට පස්සේ පේනවා සම්පූර්ණ අර බැලුමක හයිඩ්‍රජන් පුරවලා බැලුම පොළවෙන් ඉස්සුනා වගේ නෙවෙයි. බැලුමේ රබර් ධාරයක් ගිහිල්ලා ඒ හයිඩ්‍රජන් වාතයට එකතු වුණා. තිබුණ දැන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන් වල තැන්න ගියා. ආයේ මේ හයිඩ්‍රජන් බැලුමක් කියලා හඳුනන්න බෑ දැන්. මේ සිවියෙන් ඇතුල් පැත්තේ හයිඩ්‍රජන් පිට හයිඩ්‍රජන් නැත්තේ නෑ හයිඩ්‍රජන් හයිඩ්‍රජන් තැන්න ගියා. ඊට පස්සේ පටවි පටවියක එකතු වෙනවා ආපෝ ආපෝත් එකතු වෙනවා තේජෝ තේජෝත් එකතු වෙනවා ඊට පස්සේ ඒක නඩත්තු කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ මනුස්සයා කියලා මේ මම මේ මම නොවේ කියලා සීමාවක් නැතුව යනවා. ඉතින් මේකට බුද්ධම බයක් නේ තියෙන්නේ. විවේක වෙච්ච ගමන් අහනවා දැන් මම මොකද කරන්නේ කියලා. නැත්නම් විවේක වෙච්ච ගමන් ඒක සැක කරනවා. නැත්නම් විවේක වෙච්ච ගමන් ඇද්ද කරලා බලනවා. දැන් මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ බයඩින් ගිතර තමයි කෙලස් කියන්නේ. ඒ විවේක වුණාට පස්සේ ඒක විසංඛාරව තව චිත්තක්ෂණයක්. නැත්නම් ඒකට හුරු වීමක්. මේක සිද්ධි කර ගැනීමක් කරන්න නම් පුදුමාකාර පෙරැසු විරු බණ සුතුමේ ඥානෙ තියෙනවා. සූදානම් වෙලා යන්න ඕනේ. ශිල්පෙන් තමයි මෙතන කිය බව දැනගන්න ඕනේ. කෙලස් නැති බව දැනගන්න දැනගෙන බලන්න ඕනේ මම මොකියවත් එල්ලෙන්නේ නැතුව එල්ලෙන්න වෙලක් නැතුව බල බල ඉන්න එක නෙවෙයි. මොකේකවත් එල්ලෙන්නේ නැතුව මේ හිතට ඉන්න පුළුවන්. කිසිම අරමුණක් නැහැ කිසිම චේතනාවක් නැහැ කිසිම නිමිත්තක් නැහැ ඉන්න පුළුවන් බව දැනගත්තට පස්සේ බුදුන් කියන විමුක්ති වෙනවා කියන්නේ උච්චරයි කිසිම දෙයක දරා සිටීමක් නැහැ කිසිම දෙයක ප්‍රතිෂ්ඨාවක් නැහැ අපතිත්ථිත විඥානය කියලා කියන ප්‍රතිෂ්ඨාවක් නැති විඥාන අපි හිතන්නේ විඥානයක් තියෙනවා විඥානට සුදු වෙන විල්ලුද දාපු සීට් එකක් තියෙන්න ඕනේ අපි ඡන්දෙ ඉල්ලන්නේ ආසනයක් ගන්නනේ ආසනේ දිනා ගන්නනේ ඡන්දෙත් කැතයි ආසනෙත් කැතයි. බුදුරජාණන් කියනවා ඡන්දෙත් අතාරපන් ආසනයක් ඕනෙත් නැහැ. විඥාණය තමන්ගේ වැඩක් බලා ගන්න කියපන් ඔබ ජැක් ගහන්න ඕනේ නැහැ. ජැක් ගහන්න යනකොට තමයි ඔබ මතුවේන්නේ. මම යම ඒ නිසා චේතන නැති කරන තැනට යන කම්ම යනවා නම් ඒක කියනවා උපදී විවේක කියලා. එසේ ප්‍රකල්පන. ඒ විවේක හිතේ අනන්ත අප්‍රමාණ මඩ ගෝරුවක බුබුලු දාන්නා වගේ අලුත් කඩුව සෝඩා බෝතලයක් වගේ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ කියලා ගොජේ ඉන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒක නිර්මාණශීලීත්වයක් අභිවෘද්ධියක් කියලා හිතන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා තමන්ගේ අපාය හදාගන්න. යාර කියන්නේ දින ඕක පුරුද්දට යන දේ. ඔකට ඕක නොකර බෑ. උඹ ඔකට අයිතිවාසිකම් කියන්න එපා. උඹ ප්‍රකල්පන නැති වෙන්න බලපාන. කවදා හරි යෝගාවචරෙක් මේ தත්තට ගිහිල්ලා කියන්නේ කාය විවේක චිත්ත විවේක ඇති කරලා උපදි විවේක මට්ටමයි මේ තියෙන්නේ මම ඒක නිසා මේකට පෝර දාන්නේ විඥාන ප්‍රතිෂ්ඨාවක් දෙන්නේ නැහැ මොන දේ වුණත් මම මොනක් කරන්න යන්නේ හිතලවතල චේතනිකව සචේතනිකව සවිඥානිකව සසංකාරික මූත් කරන්න වෙන දේ දිහා බලනවා කිව්වොත් එයා තමන් උපදින්න ඉස්සලා தත්තරපත් වෙනවා මරණයට පස්සේ යන தත්තරපත් වෙනවා දැන් මේ ඉන්නකොටනේ අපිට තනක් ගයක් නමක් අනන්‍යතාවයක් මගේ රුචිකම් මගේ අරුචිකම් තියෙන්නේ ඒ තියෙන හැම එකක්ම බුදුරජාණන්සේ කියනවා ආතතිය පිණිස හිටනවා ආසහනෙ පිණිස හිටනවා දැවිලි දැවිලි ඇති කරනවා ඒව නැතුව අපිට ජීවත් වෙන්න නමුත් මම උඹට පාර පෙන්නලා දෙනවා. ඔකෙන් ගැලවිලා යන්න පුළුවන්. උපදින්න ඉස්සල ස්ථානයක් තියෙනවා. මරණයට පස්සේ ස්ථාන තියෙනවා. අජාතං, අභූතං, අකතං, අසංකතං. උපදිච්ච නැති, මැරිච්ච නැති, නොකසත. අතින් නොකරන ලද ඉරහඳ නැති තැනක් තියෙනවා. යන්න පුළුවන්. යන්න බැරි මොකද? යෑම පරාජයක් කියලා හිතනවා. මට යමක්කමක් තියෙන කෙනෙක් ඇයි මම මේ මොනවත් නැති අප්‍රතිෂ්ඨිත තැනකට යන්නේ? යමක් කමක් වෙන මෙන්න මේ ඥානන්ද ස්වාමීන් මේ උපදි කියන වචනේ <clears throat> යමක් කමක් කියන එකට පරිවර්තනය කරනවා. ඇසට් එක අපි ළඟ තියෙන <clears throat> අපේ ආධ්‍යාත්මික හරපද්ධතිය. ඔක තියෙනකන් නිවන් දකින්න බෑ. ඒ සේරම අයින් කරලා පෙන්වන්න ඕන විඥාණයට පුළුවන්. ඔය කිසි දෙයක් නැතුව ඉන්න අන්නේ ඒ විඥාණය විතරයි කී කරු විඥාණි. අංගාව නැති විඥාණි. අහා නෙදෙන විඥානේ හුලම්බසවක්. කීකරු කරපන්. ආණ්ඩු මට්ටු කරපන්. ආම්බම් කරපන්. විඥාන වල උස්සපු ගමන් චේතනා පහල කරනවා. චේතන විඥාන වල උස්සපු ගමන් ප්‍රකල්පනා පහල කරනවා. අන්නේ තැන ගියාට පස්සේ අනුසයට දරන්න තැනක් නැහැ. පිහිටන තැනක් නැතුව යනවා. පල්ලනසි බෑග් එකට කොච්චර බඩු දැම්මත් පිරෙන්නේ නැහැ. ආන්නේ වගේ විඥානය හදන්න පුළුවන්. මනින්න බැරි, කිරන්න බැරි, පොත්තුව ගහලා උස මනින්න බැරි තත්වයකටපත් කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ ඒකෝචරය කියලා කියන්නේ මේ කයෙන් වෙන්වීම පමණක්වත් නෙවෙයි. නීවරණයෙන් වෙන් වෙලා ඉන්ද්‍රියන්ගේ සමර්ගය සමු ගැනීමත් නෙවෙයි. ඊට පස්සේ මේ ප්‍රකල්පනා, චේතනා, අනුසේ ධර්ම දැකගෙන ඒ වගේ මෙතෙක්කල් ඇසුර ලබාගෙන හිටපු විඥාණයට පෙන්නලා දෙනවා. ඔයගේ ඇසුර තියෙන තාක්කල් ওই දෙගොල්ල තුන්ගොල්ලම කෙලසෙනවා. තම තමන්ගේ වැඩ තම තමන් බලා ගන්න වෙන් වෙන්නේ. ඒකට විමුක්තිය කියලා කියනවා. අන්න ඒකට ගියාට පස්සේ අපිට තේරෙනවා මෙතෙක් කල මේක දන්නේ නැති නිසා බය නිසා අපි අනිවාර්යයෙන්ම අපිට බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. අපිට ඩෙන්ටිටි කාඩ් එකක් තියෙන්න ඕනේ. රක්ෂණ සාතිකයක් තියෙන්න ඕනේ. යැපෙන්න කියලා ගියක් දොරක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න ඕනේ. මේ ටික හදාගෙන නමුත් මරණ ජෝ එකක්වත් මායින් කරන්නේ ඔය එකකටවත් මයින් කරන්නේ නැහැ. ඒ නිසා කල්ැතුවම ටික අතාරව මිනිසයා මරණය අත්දකපු කෙනෙක් එයාට මරණයේදී හුස්ම ගන්න බැරි තත්ත්වයක් එන්නේ මේ හැම දෙයක්ම මරණයේදී අප්‍රිය දායාද බවට පත් වෙනවා. තම ලොකු බැංකු ගිණුමක් තිබුණා නම් ඒක අනිවාර්යයෙන්ම අකමැති කෙනෙක්ගේ අතටපත් වෙනවා. අප්‍රිය කෙනෙක්ගේ දායාදයක් පාටපත් වෙනවා. තමන් කොච්චර ප්‍රේමනාව කරගෙන හිටියනම් ඒ තරමටම දුකක් ඇති වෙනවා මරණයේදී කිසියම් තෙතක් අනුකම්පාවකින් තොරව ගෙන් කපලා දානවා. ඉතින් ඒ බව දැනගෙන ඉන්දද්දිම මේ උපති විවේකයක් අපි යමක පිහිට සරණ පැතුණන් ඒ දේ නැතුව අපිට ඉන්න පුළුවන් කියන විමුක්තියක් ගැන හිතනද බැරි එක තමයි අපිට පේන්නේ මේ සමාජ ආශ්‍රය හරහා එහෙම නැත්නම් මේ රැළත් එක්ක රැල්ලත් එක්ක ඒ ශාසනය කියන්නේ ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගත කරන ජීවිතය ඒක අසාධාරණයක්වත් පවක්වත් අශිෂ්ටතනකුත් නෙවෙයි පෙන්වන්නේ ඒකට විකල්පයක් තියෙනවා. ඌව නැති වුණාට මොකුත් වෙන්නේ නැහැ. ඔය හිතාන හිටියට ඒ නිසා මේව අයින් කරන්න කපන්න කොටන්න යන්න එපා. ඒවෙන් සමුගන්න ඒක කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන නපුර. නමුත් උඹට පුළුවන් ඒකෙන් නික්මෙන්න. නික්මෙලා ගිහලා බුදුන් දකින්න. ධර්මයේ දකින්න. උපදි විවේකයේ දකින්න. ඒ පාරේ අපි ඉන්නේ. දැනගත්තත් නොදැනගත්තත් මේ කියා බහගෙන ඉන්නකොට හිතන අම්මෝ හරිම ගැඹුරුයි මේක මේ කරගන්න බෑ කියන නමුත් අපි සීලයකට යනකොටම ওই පාරට වැටලා තියෙනවා. සමාධියට යනකොටම ওই පාරට වැටලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඉස්සරහා මොකද්ද වෙන්නේ? ඔය උපදි කියලා ගන්න යමක් කමක් කියලා අපේ හිත මේ සරණට පිටට ගන්න හැම දෙයක්ම බොල් දෙයක්. හැම දෙයක්ම මරණදී අතාරින්න වෙන දෙයක්. ඒ නිසා අපි අවස්ථාවක් දෙන්න ඕන හිතට විසංකාරගතං චිත්තං thannානං khය මංජගා. සංස්කාරයන්ගෙන් තොර වෙච්ච තණ්හාව කැළම නැති මේ මෙතෙන් ගියාට පස්සේ පාවෙන සරුංගලයක් වාගේ නූල කරලා ගිය සරුංගලයක් වාගේ ඒ සරුංගල ලැබීමේ උපරිමයට යනවා. ඉතින් ඒක දක්වන එක තමයි මේ Brahmacharya ජීවිතය කියන්නේ තනි වාසය. ඒකෝචරය කියලත් කියනවා. අද්විතීය ඒකචාරී ජීවිතය මේක මේ හරක් මරලා හොරකම් කරලා කැලේ පැනපු ජීවිතයක් නෙවෙයි. පොලිසිය එනකොට පිටිපස්සෙන් බය යන එකක් නෙවෙයි. සියලු ගුණ ධර්ම සහිතව සදාචාර ජීවිතයක් ගත කරන ගමන් ඒ හුදකලා වෙන්න හදනකොට තේරෙනවා අපි මෙතෙක් කල් ප්‍රේමයයි කියලා, සහෝදරකම කියලා, හිතවත්කම කියලා ලං කරපු හැම දෙයක්ම බාධායි. හැම දෙයක්ම බාධායි නිසා සමහර විටක සරුවචන චෝදනා කරනවා. සරුවචන මේ සමාජ විරෝධී ධර්මයක් කතා කරනවා. ඒකට දෝ සරුවචනසේ කියනවා මේ කියන එකලස ලැබෙන්නේ එකම එක උපමානයක මම දැන් මෙතන කියන තැන විතරයි. අපි කියපු ගමන් අහුණා. අත්තන මෙතන කියපු ගමන් අහුණා. ඊයේ හෙට කියපු ගමන් අහුණා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ඒකචාරී ජීවිතය කියලා කියන්නේ මම දැන් මෙතන. ඒකේ එක චිත්තක්ෂණයට ගත්තත් ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. කලින් කියපේකම නැවත කිරීමෙන් මම දේශනාව સમાપ્ત කරනවා මේක උපයන්න පුළුවන් රකින්නයි අමාරු. රකින්න බැරි වෙන්න මොනවාක්වත් නෙවෙයි මේ ප්‍රියමනාප කට්ටිය නිසා. මේක රකින්න බැරි තණ්හාව නිසා මෙතෙක් හොඳයි යහපත් මගේ අපේ කියලා ලං කරගත්ත දේවල් නිසා තමයි අමාරු. ඒ නිසා ඒගොල්ලන්ට වැඳලා කියන්න ඕනේ. උඹලා මං කියන දේ අහනවා නම් කරුණාකරලා මේ තරහකට නෙමෙයි කරනවා පොඩි පරිේශනයක් කරනවා. මට විහුද්ධ කලාව වෙන්න අරපන්. මේ කාටවත් කරන සමාජ විරෝධ ධර්මයක් නෙවෙයි. එහෙම ආයතනයක් තියෙන ලෝකෙට තමයි බුද්ධ ශාසනයක් තියෙන ලෝකය කියලා කියන්නේ. බුද්ධ ශාසනය නැති කාලේ අපිට මේ හිතන්න බෑ. බුද්ධ ශාසනය නැති කාලේ අපිට මේ හිතන්නවත් බෑ. ඒ නිසා බුදුරජාණන් කියනවා පබ්බජ්ජ දුර්ලභ පබ්බජ්ජා. මෙවැනි දෙයකට යන්න පුළුවන් අවස්ථාව දුර්ලභයි. ඒක දුර්ලභයි. මම පැවිදි නැතුණා කමක් නෑ. නමුත් පැවිද්ද කියන එක ලෝකේ තියෙන එක දුර්ලභයි. මොකද ලෝකයා කැමති නැහැ. ඒ නිසා මේ තනි තනි අලියාගේ සටන නැත්නම් වන් මෑන් ආමි කියලා කියන්නේ තනි මිනිහාගේ සටන තමයි බුදුරජාණන් ඒක නිසා කියනවා ඉන්දියාවේ තු මිනිසෙක් බුදුජානන්සේ සිංහ කිව්වේ වෙන මොනක් අන්සාරේ සිංහයෝ සමාජ හදන්නේ නැති නිසා අද තියෙන සිංහ සමාජය බලු සමාජය. සිංහයෝ කවදාකවත් සමගිය වාසය කරන්නේ නැහැ. එකට ඉන්නේ නැහැ. සිංහ සමාජය ගැන සම්පූර්ණ වැරදි අදහසක්. සිංහයාගේ තියෙන දක්ෂකම මුළු කැලේම කිසිම බයක් නැතුව තනියම ජීවත් වෙන එකක්. සිංහල තව කෙනෙකුට කටක් දාගෙන ඉලක් නැහැ. ඒ සත්වෝද්‍යාන වල කරන්නේ මනුස්සයාගේ අමන කමන තියෙන්නේ. සිංහයා තනි වෙනවා බුදුරජාණන් කිව්වම සාක්‍ය සිංහ. උඹලත් මේ එක එක ජීවිතයක ගත කරනවා උඹලත් සාක්‍ය සිංහ වෙනවා. සාක්‍ය පුත්‍ර වෙනවා. සාක්‍ය දීතා වෙනවා. ඒකට සමාජ හදන්න එපා. තියෙන සමාජ වල ගහන්න යන්නත් එපා. ඒ සමාජ වලින් ඉඳගෙන ඒ සමාජ වලින් ඉහළටපත් වෙලා ඒකචාරී ජීවිතයකට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිය දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ වෙලාවේදී පුරුද්දක් වශයෙන් සුළු වෙලාවක් ගන්නවා මේ ඉදිරිපත් කරපු අදහස් ඒ වගේම තම තමන්ගේ ඒ Brahmacharya ජීවිතය සම්බන්ධ අපිට පොදුවේ සාකච්ඡා කරන්න කියලා තියෙනවා. ඉතින් එහෙම තියෙනවා ප්‍රශ්නයක් ප්‍රකාශයක් මාතෘකාවක් තියෙනවා කරුණාකර ධර්ම සාකච්ඡාක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි යනවා මෙත්තවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේවන ධර්ම දේශනා සැසිවාරේ නිම කරන්නේ. මනෝමය ආත්ම පටලවාගයයි අරූපී ආත්ම පටලවාගයයි වෙන් කරලා හඳුනා ගන්න ඕලාරික අත්පටිලාභයේ රූපී අත්පටිලාභයේ අරූපී අත්පටිලාභයේ රූපී අරූපී දෙකම වැටෙන මං හිතන්නේ මනෝමය දෙයකට ඒ මොකද මේ ඕලාරිකත්ව භවපටලාභේ විතරයි අපි දේවල් අල්ලගෙන දේවල් කියනවා කියලා පිටියරගන්නේ රූපීයත්ව භවපටලාභේ කියන්නේ රූප ධානයකට ගිහිල්ලා රූප අරමුණකට ගිහිල්ලා ඒක මනෝමයක් ඒ ඒක මනසින් හදාගත්ත සංඥාවර තමයි අපි බහගන්නේ. කසිනේ ගත්තාම කසිනේ බලලා කසිනේ ඇත්ත එක වහගත්තට පස්සේ එන කසිනේ සංඥාවත් එක තමයි භාවනාව යන්නේ. අරූපී කියලා කියන්නේ කසිනේ ගලවපු තැන තියෙන අවකාශය අරගන්න. ඒකට මනෝ මනෝමය භාවයක් එතන තියෙන්නේ. ඕලාරික චතු ධාතුන්ගෙන් හැදිච්ච රූපයක් නෙවෙයි. ඒකත් නෑ ඇත්තට මේක තියනවා කියලා පිළිගන්න කෙනා තමයි ඔය භෞතික නැත්නම් මේ පුතඥයයි කියලා කියන්නේ එයා ඉන්නේ මේ ලෝකෙ මේවා තියෙනවා මේ ඔක්කොම මට සදාකාලිකයි පිහිටයි සරණයි කියලා. ඒව ඇති වැඩක් නෑ මේවා කොහොමඩක්වත් නැති වෙනවා කියලා. එකකට හිත බැඳපුවාම ඒකත් රූප ධර්මයක් නේ රූපී අත්පටිලාභයක්. ඒක මනෝමය සම්බංග පච්චංග සමන්නාගතයි. හිතින් තේරෙන ඔක්කොම අංගපසංග තියෙනවා. හැබැයි අදේක වහගත්තට පස්සේ විතරයි මේ සෙල්ලම කරන්න පුළුවන්. ඉතින් අරූපී කියලා කියන්නේ ඒ රූපේ තිබුණ තැන හිතින් ගලවලා එතන තියෙන අවකාශයේ ඉතේදීම ඒක මනෝමය දෙයක්. ඒක නිසා මේ මනෝමය එක්කන බැඳිලා තියෙනවා අඩුයි. මේ පොලාරික අත්පත්ලාභේ තරම් බැඳිලා නැහැ. නිකන් සර්පයයි සර්පයාගේ හැවයි වගේ. ඉතින් සර්පයාගේ හැවට සර්පයාට තරම් බය වෙන්න ඕනේ නැහැ නේ. ඒ සමහර බය වෙනවා. ඒ නිසා මනෝමය අත්පත්ලාභේ කියනකින් අදහස් කරන්නේ මේ රූප ලෝකයෙන් සමුගත්තට පස්සේ තියෙන මේ කියන්නේ සංඥාමය ලෝකයක්. හැබැයි යාත සම්පූර්ණ එක මේ අසබ්බංග පච්චංග සමන්නාගතයි. ඇහැට පේනවා මේ බලනකොට මේ කියන්නේ 3D පේනවා. හැබැයි ඒක හෙලෝග්‍රැෆික්. ඒ මේ රූප වලින් හදලා මේ මේ රූප තරංග වලින් හදන එක. ඇති දෙයක් නෑ. ඒක ත්‍රිමාණව පෙනුනට ඒක දෙයක් ඇත්තේ නෑ. ඒක හෙලෝග්‍රැෆික් රූපයක්. ඉතින් ඒකත් එක්කත් භාවනා කරන්න පුළුවන්. ඒවා මනෝමයයි. දැන් තමයි ඌ ඇත්තටම විද්‍යාවෙන් පෙන්වන්න හදන්නේ මේ හෙලෝග්‍රැෆික් චිත්‍ර ඒවා 3D පෙන්නකොට ඒක තමයි පේන්නේ. ඒකට ඔක්කොම අංගපසංග තියෙනවා ගැඹුරක් තියෙනවා. ක්‍රියාත්මක නම් මැදින් අත දාන්න පුළුවන් ඕන වෙලාවක. ඒක රූප මේ මේ මේ ආලෝක තරංග වලින් හදා. සම්පූර්ණ රූපේ මනස ඇවිදිනවා කතා කරන ඔක්කොම තියෙනවා. නමුත් ආලෝකයක් විතරයි තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මනෝමය කාය කියලා හදාගෙන උගාක් පරිේශන කරන්න හදනවා. නමුත් බුදුජාන් වහන්සේව පරිේශන කරන්න අල්ලගන්න නෙමෙයි කිව්වේ. ඒක අල්ලපන් මේ තියෙනවා කියන භෞතික ලෝකයට අතාරින්න. ඊට පස්සේ ඒකත් තැරපන් මොනවාක්වත් නැත්තන්න කියලා ඒක ගත්තේ හතරමඟ මේ විස් මේ පලංචියකට එහෙ නැත්නම් තානායමකට. ඒ සමහර වෙලාවෙ පලංචිය පදිංචි වෙනවා කියලා ඥානන්දාමරු දොස් කියනවා. පලංචිය අරගෙන ඒක පදිංචි වෙන්න හදනවා රූප මේ මේ මනෝමය කයක් පිළිබඳව මත ප්‍රතිමතාන්තර ගැන කතා කරන්න පටන් ගන්නවා. දැන් මොකද්ද ප්‍රශ්නේ මතුවෙන්නේ කොහෙන්ද ඔය? පොට්ටපාද සූත්‍රයේ ඒක ඒක ආත්ම භාවනාව තුනක් වෙන්නනවා. ඔව්. එතකොට අර මේ මනෝමය ආත්ම භාවනාවේ පෙන්වන්නේ මේ අරූපී ආත්ම භාවනාවේ කලින් ඒක තමයි අරූපියන් ඉස්සල්ලා කියන්නේ රූපේ හැවනල්ලා අල්ලගෙනයි කරන්නේ. රූපේ සංඥාව අල්ලගෙනයි කරන්නේ. රූපේ සංඥාව කියලා කියන්නේ කසින දිහා බලලා නිල් පාට අඩි කහපා මොකක් හරි ඒ කසින මණ්ඩලය දිහා බලලා කසින මණ්ඩලේ හොඳට හිතේ තැම්පත් වුණ පස්සේ ඇස් දෙක වහගත්තට පස්සෙත් ඒ ඒ සංඥාව එනවන ඒ නිමිත්ත අරගෙන වෙන තැනකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන අර නිමිත්තත් එක්ක භාවනා කරන්න. ඒතර මේ නිමිත්ත මනෝමයයි. ඒ වගේම තමයි මේ තමන්ගේම කයත් සම්පූර්ණයෙන්ම නිමිත්තට බැහැගත්තට පස්සේ තමනුත් එතකොට ජීවත් වෙනවා අංගපසංග සහිතව ජීවත් වෙනවා නමුත් මනෝමය ඇද්ද ගැරපු ගමන් ධානයක් කැඩෙනවා මනෝමය කයක් ඉතින් ඒක තමයි ඔය මේ කුත්තු දේවල් වලට පාවිච්චි කරන්න හදන්නේ ඒගොල්ලෝ දැන් ඔය ඇමරිකාවේ තියෙන හදන්නේ එහෙම මනෝමය කයක් හදන්න හදනවා පිටතරන කියලා කෙලිම බෝම්බයක් තියලා එන්නේ නිවන් දකින්න නෙවෙයි හිතන්නේ බා ඔය හම්බ පල්ගේ දාතර මේ මොම්පලසේ ආරච්චිලට හම්බුනේ අංජනමක් මං ඉන්න කාලේ දවසට ඌට හම්බෙලා ඌ එසෙල්ලන් දෙල්ලන් දාන වෙලාව ඒක ගාගත්තාම පේන්නේ නැහැ. ඌට පේන්නේ නැහැ මාව මම මට ඌව පේනවා. ඉතින් ඒ වගේ දේවල් කතා කරනවා. මේ දවස්වල යනවා අවතාර ප්‍රොජෙක්ට් කියලා එකක්. සම්පූර්ණ ඇමරිකාව විශ්වාස කරනවා ආසියාවේ මේ රහස තියෙනවා. අපි මේක ගෙනල්ලා කෙලින්ම ගිහිල්ලා බෝම්බේ තියලා එන්න පුළුවන්. ඒක ඒකට ප්‍රොජෙක්ට් යනවා. ඒරියා 51 වල පොළොව යට විශාල ලෝකයක්ම වාගෙන හදාගෙන ඒකේ හදනවා මේ භාවනා කරලා හෝ මොනවාරි කරලා මේ මනුස්සයාට අවතාර தත්ත්වයට යන්න පුළුවන්ද ගිහිල්ලා කාට හරි වුණියමක් කරලා එන්න. හරියට මේ දසවල ඔය මේ ඩෑන් බ්‍රවුන්ගේ පොත්වල මේ වගේ සම්පූර්ණ කතා මේ අපේ ඉස්සර තිබුණ පොඩි සුරංගනා කතා තිබුණේ. අම්මලාතර නිකන් පොඩි උනිදි කරන්නේ ඒව සම්පූර්ණ ලෝකම වාගෙන දැන් හදන පොඩි උන් තියෙන චිත්තපටි එච්චරයි. ඔය අවතාර කතාව තමයි යන්නේ. ඒ මනෝ භාව මනෝ අත්භාව මේ මනෝමය අත්භාවය ඒක රූපී නෙවෙයි සබ්බංග පච්චංග සමන්නාගතයි හැබැයි මනෝමයයි එසකට අවකාශයේ තුල මේ අගබසක ඇති ආඥා දකින්නයි කියන එකද හෙලෝග්‍රැෆික් දැකලා නැහැ හෙලෝග්‍රැෆික් චිත්‍ර දැකලා නැහැ නේද ඉතින් ඒක මේ හෙලෝග්‍රැෆික් වලින් පෙන්නනවා ඒ ප්‍රොජෙක්ටර් එක ඉස්සරහා මේ මිනිස්සේ වැඩ කරන හැටි පෙන්නනවා ඔක්කොම තියෙන්නේ එහෙමෙන් ඇවිල්ලා වදින අපි හිතන්නේ මේ මේ බලාකුරක ටෝච් එකක් ගහපුවම මේ කෝන් එක වගේ එළිය වැටෙන්නේ. ටෝච් එක නිවාම නැහැ. එන්නේ ඒකට ඒ ඒක හතර පැත්තෙම දාලා ඒක ඇතුලේ මිනිස්සෙක් හදනවා. බලාකුලේ. බලාකුලේ අංශු දිලිසෙන සාලයට ඇස් කන්නාන්සේ සහිත මිනිස්සෙක් කියන බෑ ටෝච් නෙපු ගාම මිනිස්සෙක් නැහැ. ඉතින් පිස්සක් කොටුවේ එකෙක් ගැව්වලු ටෝච් එකක් හිමිදුමකට. ගැව්වට පස්සේ අනිත් එක කිව්වලු මචං හන්දට යන්න ලේසි බරක් අමුණන්නේ කියලා. ඊට පස්සේ ඌ කැසපට ගහනකොට විශ්වාස කරනවා ටෝච් එක නිව්වොත් තමයි වැඩේ හැමෝම කියලා උනිකයිට. ඒ ඒ පිස්සු ටික ඔක්කොම ඇමරිකාවේ ඉන්නේ දැන්. උන් මේ දවස්වල මේ ප්‍රොජෙක්ටර්ස් හදනවා, ප්‍රොජෙක්ෂන්ස් හදනවා, හෙලෝග්‍රැෆික් සම්පූර්ණ චිත්‍ර, සම්පූර්ණ චිත්‍රාගාර, සම්පූර්ණ යුද්ධ, සම්පූර්ණ චිත්‍රපටි හදනවා බැලුව බැලුවට පේන්නේ නැහැ. නමුත් මෙදින් අත දාන්න පුළුවන්. මේ බලාකුළු ටෝච් එකක් ගහපුවම ඇති වෙන්නේ අපිට ගන්න පුළුවන් හැඩයක් විතරනේ අරගෙන සජීවීව ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා ඒක ලෝ ඒ අපි අද්දකව තමයි ඉන්නේ ඒ ලෝකේ තමයි. අපි හීනෙක ඉන්නේ ඒ ලෝකේ තමයි. දැද්ද ගැරපු ගමන් මේක මේ ඕලාරික දේ අත ගාපු ගමන් ඕලාරික දේ තියෙනකොට මේකට තියෙන්න බෑ කියලා චිත්තත් ධාරිපුත්‍ර සාංශ කියනවා. එයා කියනවා යම් කෙනෙකුට මනෝමය රූපෙට යනකොට ඕලාරික රූපෙට ඉන්න බෑ. අරූපෙට ඉන්න බෑ. එයාට තියෙන්නේ මනෝමය රූපේ පමණයි. අරූපෙට ගියාට පස්සේ මනෝමය රූපෙට යන්න බෑ. ඕලාරික රූපෙට යන්න බෑ. අරූපෙම. ඉතින් අරකට ගියේ වගේ නෝ අනික් අක්කු මොඩියෝ පේන්නේ නැහැ. මට විතරක් පේනවා කියන. මේකේ ඉන්න මනුස්සයා කියනවා මට අදෙන් යන්න බෑ කියලා. ඉතින් කියනවා ඒකට ගියොත් මේක නෑ. උදාහරණ දෙන්නේ මොකද්ද? කිරි තියෙනකොට ඒකට කිරි කියනවා මිසක දී කිරි කියන්නේ නෑ. කිරිම දී කිරි බවට පත් වුණාට පස්සේ ආයේ කිරි දී කිරි වලට කිරි කියන්නේත් නෑ. කිරි වලින් වෙඬරු හැදුවාට පස්සේ ඒකට කිරි කියන්නේත් නෑ. දී කිරි කියන්නේත් නෑ වෙඬරු කියනවා. වෙඬරු මණ්ඩේ, කාර මණ්ඩේ හැදුවාට පස්සේ ඒක සප්පි මණ්ඩ කියන මිසක කිරි දී කිරි වෙඬරු කියන්නේ නෑ. ඒ නිසා එක එක එක එක පරිවර්තන වුණාට පස්සේ අරකමයි හැබැයි ඒකට වෙන නමක් කියන්න බෑ. ඒ නිසා මිනිස්සුන්ට අපි දන්න මේ කාම ලෝකෙට ඇදිච්චාම මට්ටම් තව තුනක් තියෙනවා කරුණා කරන මේක පොඩ්ඩකට අමතක කරලා හරි. අනේ ව දැනගනිල මනුෂ්‍ය ශරීරය කියන්නේ මොකද්ද? මනුෂ්‍යත්ව භාවය කියන්නේ මොකද්ද? මේක නා ලද්දාවටම කාමී. පොඩ්ඩකටවත් ඒකෙන් එළියට යන්න බෑ. විවේක නැහැ කියනවා. ගියාට හම්බ වෙන්නේ නැහැ මනෝමය කාය රෙක්ටලේෂන් එක ලැබෙන එක. ලැබුවට පස්සේ තේරෙනවා ඒකේ විතර පිළිච්ච ගතියක් තියෙනවා. මේ ලෝකේ ලුණු බොන ගතියක් නෙකන්නේ තියෙන්නේ. කඹිරිල්ලක් නෙතියෙන්නේ. ඒ නිසා පොඩ්ඩකට හරි ගිහිල්ලා ඒකට ගියාට පස්සේ තේරෙනවා ඔන්න සාසන සම්පත්තිය. ඔන්න පිරිච්ච ගතිය. මොකද ඒ කියන්නේ නිවන නෙවෙයි. ඊට පස්සේ වෙනවා රූපී ආත්ම භාවයේ මනෝමය ආත්මන අරූපීක කොච්චර සියුම්මත්ද කියලා. අරූපීකට ගියාට පස්සේ පේනවා නිව සංඥා නාසඤ්ඤායතනේ වාගේ. තාම අල්ලලා තියෙනවා. බුදුජානක කියන ඕකත් අතාරින්න පුළුවන් කියලා. ඉතින් අර එකට එකක් අල්ලන්න නෙවෙයි අධාරීමට ප්‍රයෝජන ගන්න එක. ඒ ධර්මතාවයේ අද කාම ලෝකය මේ මනෝමය අත්භාව ප්‍රතිලාභ නැත්නම් මනෝ කායක් හදාගෙන මේ පිස්සු ඩබල් කරනවා. කරපු මන් දැක වහුවේ 30 අත්ත ගාපු හැම එකම නන්නත්තර වෙලා මැරලා ගියා. තිබුණාට ඇදී පිස්සු වෙලා මැරලා ගියා. හැබැයි බොහොම ඉහළ දේවල් කතා කර කර ඉන්නේ. මරණට කිට්ටු වෙනකොට සම්පූර්ණ විකාර වෙලා ඒ මිනිස්සු ආමාරේ දාපුවාට පිස්සු යනවා. බුදුරජාණන්සෙත් ඒකම කියනවා. මේ කාම ලෝකේ අතහරින්න, ඕලාරික ලෝකේ අතහරින්න මනෝමය අත්භව ප්‍රතිලාභේ පීඨ කරගන්න. හැබැයි ඒකේ ඉන්න එපා. ඊට පස්සේ අරූපී අත්භවයට ඵලය. ඊට පස්සේ නිවනට ඵලය. මේ නිවනට යන්න ගියම අතහරින්න නෙවෙයි මහා ලොකු කන්ද නෙවෙයි. අරූපී කය විතරයි අතහරින්න. අරූපී අත්පත්ලාභේ. ඒ නිසා සාපේක්ෂතාවයට එකක් පාවා දීලා අනිත් එකට යනවා. ඉදන් නිසා ඉදම් පජාත නීතියේ ඔය මේ පොට්ටපාය සූත්‍රයේ හරි ලස්සන විග්‍රහයක් තියෙනවා. හැබැයි සංඥා විතරයි. දැනටත් තියෙන සංඥාවේ දැනටත් මේ ඥාන විඤ්ඤා අනම්මන දිලා තියෙන සංඥා ටික ඒක පොඩ්ඩක් මාරු කරලා හුදු සංඥා පමණක් ලෝකයකට ගෙනිනවා. මනෝ ලෝකයකට, හීන ලෝකයකට, මායා ලෝකයකට. එන්න මේක පොඩ්ඩක් අයින් කරනවා. ඊට පස්සේ ඒක අයින් කරලා අරූපී ලෝකයකට. අරූපී ලෝකෙන් එහාට තමයි තව නිවන කියන එක පෙන්වන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන් මේ කියන්නේ ඕලාරිකත්ව භාවයෙන් රූප ධ්‍යාන ලැබලා රූප ධ්‍යානෙන් අරූප ධ්‍යාන ලැබලා නිවන් ලැබනවා කියන එක තමයි කියනකොට කියවෙන්නේ. නමුත් විපස්සනා වෙත් කෙරෙන්නේ ඒ ටිකම තමයි. ඒ අවස්ථාවල් පහු වෙනවා. එවනම් ස්වාමීන් වහන්සේ රූප ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ කෙලින්ම සමතෙන්නේ ඔය පොල් ටික කිව්වේ. පැහැදිලිද? කිව්වේ සමතෙන් ගෙලින්ම ඔය අරූප රූප අරූප කියලා. ඊට පස්සේ ඒකත් නේද සංඥා සංඥා වගේ අත්හරින්න කියනකොට සමත භාවනාවෙන් ඥානලාභයේ වශයෙන් යන හැටි නේද කියන්නේ? පැහැදිලි මේක තමයි යන හැටි නෙමෙයි. ඈ? විපස්සනාවෙන් ගෙලින්ම යන හැටි නෙමෙයි. විපස්සනා ගිය කෙනා දන්නවා. විපස්සනා ගිය කෙනා දන්නවා. සෞපචාර අට සෞපචාර කියන වෙලාවේදී කෘත්‍ය වශයෙන් සමාර වෙනවනේ. ඒ කෘත්‍ය වශයෙන් සමාන වීම තමයි තියෙන්නේ සමවැදීමක් වෙන්නේ නැහැ. ඒක තමයි විපස්සනා දෙන අර්ථකථන සමත මෙන්න මේ බුදුසසු පිළිලා තියෙනවා. ඒ අත්දැකීම ඔබට එනවද? ආවට පස්සේ ඒකට මේ විපස් සමත කියන නම දීලා ධානන්ති නම දුන්නත් නැතත් ඔබට තේරෙනවනේ මේ ජීවිතේ ඉන්නකම අත්දකින්න පුළුවන් කියලා. ඒක මේ ටාගට් ලෑල්ලට වෙඩි තිබිල්ලක් නෙමෙයි පයින් බිමට වෙඩි තියලා ඒකට උරුමෙට බුද්ධියට සින්න වෙන්නේ නැහැ. අත්දකින්න පුළුවන් බව දැක්ක ගමන්. ඊට කියනවා මට කාර් එක නැති වුණාට කවන්න හයර් එකට ගන්න පුළුවන් නම් මම යනවා. මේ සමති කියන්නේ කාර් එකක් අරගෙන යන එක. විපස්සනා කියන්නේ කාර්යයට ඒ වෙලාවට සල්ලි ගෙවලා හයර් කරලා යන්නේ කිසි අමසරත් පුළුවන්. ඇත්තටම කාර් තියෙන මිනිස්සු හරි කැමති හයරකට දෙන්නේ. දෙන්නේ නැති එක තන්නේ කර සුද්ධ සමතේ කරන්නේ ඌට කාදාව විපස්සනාට යන්න බෑ. කාර් එක හයරකට දීමක් තමයි විපස්ස සමතේ ඉඳලා විපස්සනාට යනවා. ඒ නිසා මහසිසයඩෝ වගේ ස්වාමීන් වහන්සේ නැත්තම් බුද්ධඝෝසාචාර්ය වහන්සේ වෙන්නේ කෘත්‍ය වශයෙන් සමානයි. හැබැයි බුද්ධියට නැහැ. මේ හයර් කරලා ගන්න පුළුවන්. ඉතින් භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරන බලන්නේ ඒ ධ්‍යාන සවල තියෙන ගතිය මෙයාට භාවනාවේදී ඒ தත්වලට යනවා. ඒකට බුද්ධිය තියාගන්න මට කියාගන්න බෑ. යන්න පුළුවන් බව සහතික නම් එයා දන්න ඊට එහායකටත් යන්න පුළුවන්. ඊට එහායකටත් යනවා. ඉතින් ඒක දිගේ යනවා. සමතේ යනකොට ස්ථිර කරගෙන වශී කරගෙන මේක මේ ධ්‍යානය කියලා නම් කරගෙන කොටු කරගෙන යනවා. ඒක හරියට කියනවනම් බා graph එකකුයි නිකන් සාමාන්‍ය ෆ්ලැට් graph එකකුයි වගේ. බා graph එකේ කේතු කෝත් මේ ටම්ස් තියෙන්නේ. අන්තිම graph එකේ එකින් එකට එකින් එකට යාවෙලා යන්නේ. කණ්ඩාංග දාමිතිය උගන්වන්නේ. ඉතින් ඒ දෙක අතර වෙනස. ඒ නිසා මහසිසාරෝගේ පොත විස්තර කරනකොට සමතෙන් ක්‍රමය අරගන්න. ඉතින් සමතේ කරන මෙතෙන් ගාවට මේ මේ දේවල් තේරෙනවා. භාවනා කරනකොට මේ දේ තේරෙනවද? ආයෙනම් හිතපන් ඒ සමතෙන් වෙන වැඩේ තමයි මෙතන. හැබැයි සමත ධානයක් මට නැහැ. ඒක එහෙමම මහ පන්දිසාංශ දෙයදී වුණා ධාන හතර. පටිපදා ඥාන දර්ශන විසුද්ධියදී පැහැදිලිවට විපස්සනා ධ්‍යාන කියලා දාලා කවුරුත් අභියෝග කරන්නේ නැහැ. ඔය සමත ධ්‍යානදී පෙනෙන ලක්ෂණ ඔක්කොම මේ විදිහට පේනවා. ඒක නිසා ඒ ධ්‍යාන தත්ත්වේ නැහැ. මොකද ධ්‍යාන தත්ත්වේ වෙන්න ඕන දේ අත්දැකීම විඳීම ලබන්න පුළුවන් හැබැයි ක්ෂණ බංගුරයි. කොහොම සිය. ඒ නිසා මෙතනදී විතරයි කෙලස් කැපෙන්නේ කියලා කියනවා. ධ්‍යානෙ කියලා සමෙච්චාම ඒ தත්ත්වේ ඉනවා කෙලස් කැපීමක් වෙන්නේ හැබැයි එතන බංකරයක් ඇතුළට ගියා වගේ යුද බිමේ අරසාදන බංකර ඇතුළේ යුද්ධ කරන්න බෑ. යුද්ධෙට තියෙන තුවක් කරන එළියට බහින්න. ඒක ඇතුලේ රිකූපරේට් වෙනවා. චාර්ජ් වෙනවා. හොඳට චාර්ජ් වෙනවා. හදිස්සි වෙලා යුද බිමේදී වෙහෙස වුණොත් ඉදිරියට යනකොත් පැරනවා. එතකොට යාට පසුබාහන බංකරයක් අවශ්‍යයි. පසුසලන දෙවන්දී ඔය කතාත් ඉංග්‍රීසි වලින් විස්තර කරන විදිහට අවසාන විදිහට නිමිත්ත චේතෝ සමාධියට ආපුවම උදේ සමානලා වගේම මේ අදිස්ථාන කරලා අවශ්‍ය නම් අදිස්ථානිය එළියට බහලා ප්‍රසනාව කරලා හෝ මේ සම්පූර්ණ කෙලස් කපන මේ චේතෝ යුක්තිමත්වමට ළඟාගෙන සානසලට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමාහ තඳහන් කරන මම කිව්වා අපි දැන් ගත්ත විතක්ක සංඨාන වේ කලින් නිමිත්ත සූත්‍රයේදී සමාධි නිමිත්ත වඩන්න ඕන. සමාධි වඩ කියන්නේ Tamanට charge වෙන්න ඕන හොඳට. බැටරි හොඳට charge ලිඳ පිරලා තියෙන්න වතුර ගන්න. ඒ වෙලාවේදී සම්පූර්ණ සමතේ. සම්පූර්ණ සමතේ තියෙන නිසා එයා කරන්නේ අර ගිවිච්ච ටික හදලා ග්‍රීස් ගාලා ආයුධ ගාලා අර මේ හදාගන්න ඔක්කොම කරනවා. නමුත් ඒක නින්දට බරයි කියලා තියෙනවා. ඒකට ගියාම ඔක්කොම සියල්ල සම්පූර්ණ නින්දට වැටෙන අදි ඒකේ තියෙන ආදීනවයි. එතකොට ආයෙසරයක් එයාට වීඩියෝ වඩන්න වෙනවා මෙනෙහි කරන්න වෙනවා නැත්නම් අරක එහෙම නිදිමත වෙනවා. වීඩියෝ වඩන්න ගියාම මොන වැඩුණොත් උද්දච්චයට වැටෙනවා. මේ දෙක අතර මැද වරින් වර බලාන ඉන්න ඕනේ. දැන් වීර්ය වැඩිව ඇද්ද? සමාධිය වැඩිව ඇද්ද කියලා ඒකට කියන අජ්ජුපෙක්ඛණය කියලා. ඒක වැඩි වුණොත් සමාධියම ලැබෙනවා කෙලස් කැපෙන්නේ. ඒක නිසා සමාධියේ තියෙන දුර්ලභම තමයි ඇත්තටම සෞඛ්‍ය හැදෙනවා. බල ගැන්වෙනවා. බල ගැන්ුණාට ඒක ගැන ආඩම්බර වෙලා නින්දට වැටෙන්න පුළුවන්. නැත්නම් කෙලස් නොකැපි බංකරය තුළ ඉන්න පුළුවන්. යුද්ධ වෙන්නේ නැහැ. හැබැයි බංකරය අවශ්‍යයි. බංකරේ අවශ්‍යයි ලීකොට් වලින් ගහනද කොන්ක්‍රීට් වලින් ගහන කොන්ක්‍රීට් කියන්නේ ස්ථිර ලීකොට් වලින් ගහනවා කියලා කියන්නේ වෙලාවට ගහන එක කොහොමද බංකරයක් ඕනේ ඉස්සර කියලා අගල් කැපුවා ඉතින් ඒ ඔක්කොම සටන් ක්‍රම තියෙනවා අපි සම්මතිය අත්‍යවශ්‍ය කියන එකනකට මම දෙන්නේ දර්ශන තමයි යකින කොන්ක්‍රීට් වලින්ම බංකර ගන්නවා ස්ථිර බංකර ස්ථිර බංකර යුද්ධයත් පිටියක් දැනගන්න ලකුණක් නමුත් తాවකාලිකව බංකර ගන්න පුළුවන් සිල්වර් පටන් ගන්න. ස්ථිර කරන අවස්ථාවට ස්ථිර වෙනවා. ඒ වෙලාවට වැඩේට ෂේප් වෙනවා. හැබැයි අර ස්ථිරව ගහනවට ගහන්න මේ ඊවර්ධමට ආරංචි උනා. මේ ෆේල් පිළිදා. බල්කරේ ගහන කොන්ක්‍රීට් වල දාන්නේ අඟල් 16 කම්නු නෙවෙයි, කම්බි නෙවෙයි, රේල් පීලි. මේක සවනද රේල් පීලි වගේ මේ ලාවසක්ත මත. ඒ වෙලාවට අපිට විශේෂ මේ යුද්ධ බිමට රේල් පීලි උසන යන බෑනේ තියෙන සිල්වර් කොටන් ගිනලා ගහනවා. අර එහෙම කරන අනිවාර්යයෙන්ම අරසාවක් ඕන. නැත්තම් ගරිල්ලා සටන්. සම්ප්‍රදාන කුල ක්‍රමවල යුදීදී වෙහෙස වුණොත් සේනා සංවිධානය සඳහා බැරක්කිය අවශ්‍යයි. බංකරය අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි. කවදාකවත් නැහැ කියන්නේ. ඕනේ බංකරය ස්ථිරවම තියෙන එකක්ද? හැමදාම යුද්ධ කරන්නේ නැහැ නේ. යුද පිටියක අපි රටක් කළා නම් ගහන ගහන යනවනේ. එතකොට හදන බංකරේ shift කරන්න පුළුවන් නම් අවස්ථා ප්‍රයෝජනෙ සලකන්න ඕනේ. හැබැයි ස්ථිර බංකරේ තරම් අරසාවක් දෙන්නේ නැහැ. ඒක අපි හොඳටම පිළිගන්නවා. හදන්න තරම් වටපිටාවක් නැති කෙනා ගහකට මොහයලා හරි යුද කරන්න ඕන. අන්න හරි. අන්න ඒ වගේ තමයි. අන්න එහෙම එන්න. අන්න එහෙම එන්න එහෙම එන්න. අන්න එතකොට අපි එනවා ෆුල් සපෝට් එක. එච්චරයි. උඩ උඩ ආයුධ නෙවෙයි අතුල ගිහිලා. ඊරණේ වෙන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම යෝගියාති නෙවෙයි. සෝදාදවාති නෙවෙයි. සෝදාදවාගේ ගෙනන චෛත්‍ය ලක්ෂණය අනුව ඒ වෙලාවට යා සමතෙන් යනවාද විපස්සනාවෙන් දැන් බෑලා ඉන්නේ විතරනේ පරීක්ෂාව අපි එන අපි සම්පූර්ණයෙන් අපි <laughs> අපි සමහරවිට ඒ සමතයට ගියාට පස්සේ සමතේ නෙමෙයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂා තියෙන සමාධියේ ඉන්න පුළුවන් ආසවක්ෂයක් වෙන්නේ නැහැ. හැබැයි සාහනස උතර තවත් ගැටලුවක් තියෙනවා. සමාධියත් ඉස්තර වෙච්ච තරමට සද්දා විරිය සති සමාධි කියන ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා. ඔය සද්දා මුලට නිකම්ම උපචාරයක්වත් නැති කෙනාට තියෙන తත්වය නෙමෙයි අරක තියෙන. පැහැදිලිව පැහැදිලිව. ඒක නිකන් ගිහින් ගිහින් අන්තිමට වැඩෙන දේ සමතයක් ස්ථිර කරගත්තු කෙනාට මුලදීම කියනවා ඉන්ද්‍රිය ධර්ම ටික. ඒක ඇත්ත. මුලින්ම හොඳ සටනක් දෙන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් ඔය කියන සමතේ ඔච්චර මේ මේ ෆ්‍රී මාකට් එක ගන්න නැහැ. සමතේ අමාරුයි හදාගන්න. හැදෙන්න සෑහෙන මහන්සි වෙන්න ඕනේ. සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ශක්තිය තියෙනවා නම් මතුවෙනවා නැත්නම් අනිකට යන්න වෙනවා නේ. අන්න ඒක. ඒක නිසා ඒකත් අර ඉස්සලා කිව්වා වගේ අපිට කණින් විනිශ්චය කරන්න බෑ. ඇයි වදේ කාර් එකක් ගන්න පුළුවන් නම් ප්‍රශ්නේ ප්‍රශ්නයක් නැහැ. ඒකෙපයි කියන්න බෑ කාටවත් කියන්න බෑ මේ සැප පහසු යන්න පාර තියෙද්දි බැදිවල යන්නේ කියලා. නමුත් ඒක කරලා බැරි නම් බලාපොරොත්තු අතහරින්න එපා. ඔබට වෙන ක්‍රමයක් තියෙනවා. විකල්පයක් තියෙනවා. මහසීසාරද සම්පූර්ණ සාධාරණීකරණය කරුවේ අපි උග්ගටිතඤ්ඤය වෙන්න පුළුවන්. විපංචිතඤ්ඤය නොවෙන්න පුළුවන්. අපි නෙయ్య නම් අපි මේ අන්තිම බස කියන කට්ටිය නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ නිකන් ඉන්නවා. දැන් පුළුවන් ටික කරපන්. සමහර විටක එතකොට ඔබට පෙනේ ඔබ නෙయ్య නෙමෙයි ඔබ උග්ගටිතඤ්ඤය නැත්නම් විපංචිතඤ්ඤය. ඉස්සර තරන්නේ නැහැ. ඒක නිසා සටන පාවා දෙන්න එපා. පමාදයට හේතුවක් කරගන්න එපා. මට කාර් එකක් නැහැ. මට බංකරයක් නැහැ කියලා බෑ. බහැපම් පාරට විලාසෙ ඉන්න පුළුවන්. ඒ නිසා ටිකක් රිස්ක් ලව. හැබැයි සානන්ද සබ්බාසු සූත්‍රයෙන් ඔබට හොඳ දෙයක් කියනවා. දැන් සබ්බාසු සූත්‍රයේ කියනවා පටිසංවේ සමරල් එකක් භාවිතා කරලා ආසව මේවා කරන්න කියනවා. මේ පටිසේවනා පහතක්. ඒ කියන්නේ මැසි මදුරු, අවුව, සීත උෂ්ණ උදත සර්පාදීන්ට සිවුර පාවිච්චි කරලා ඒකෙන් වැළකියන් එකතුඹිය අසුව කියවෙනවා. ඒකෙන් උපදින. හැබැයි අහිගාවිතේ කියනවා අදිවාසනා පහතක්. ඒකම ඉවසපන් සර්පියෝ, ඉවසපන් අවුව, ඉවසපන් වැස්ස කියන. ඒ මොකද නැතිනම් ඔබ ඉවසපන් කියනවා නම් කරපන්. ඒක පොයින්ට් එකක් හදන්න බෑ. ඔය කියන කතාව හරි පොයින්ට් එකක් හදන්න බෑ. නම පටන් ගන්න තැන එක පන්නලා ගිය ගැන මට හරිම කනගාටුයි. කියන්නේ පන්නන්නේ කියන්නේ නැතුව දස්සනා පහතබ්බා කියන්නේ නැතුව මේ දාසිකුටි ආම්තුරුව මේ කරන කොටි පොරේ. අපි දැන් අපි වරද්ද ගන්න මොකද්ද? දර්ශනා පහදබ්බා කියලා බුදුහාමුදුරුවෝ පටන් ගන්න ඉස්සෙල්ලා හුඟක් හිතනවා සෝවාන් වෙලා තමයි ඊගාට සමරාගයන් දෙක. මාත් හිතුවා ඉස්සෙල්ලා. මාතත් ඇත්තට මේ පැටලුවා. වෙලාද සිල් රකින්න ඕනේ? නෑ. නෑ. සිල් රකින්න නැතුව සෝවාන් වෙන්න පුළුවන්. ඒතකොට දෙවිනියටයි කියන්නේ සමරා පහදබ්බා. නෑ. ඇත්තට මේකේ තියෙන්නේ දර්ශනය කරන්න ඕනේ ඉස්සෙල්ලා නිවන නෙවෙයි. සිල් රකින්න එක. සිල් රකීමක් කළ යුතුයි. ඒක දැක්කේ නැත්නම් සිල් රකින්න. ඊට පස්සේ සමාධිය දර්ශනය කරන්න ඕනේ. සමාධියක් නැතුව යන්න බෑ. සමාධිය දර්ශනය කරලා පස්සේ තමයි නිවන හම්බෙන්නේ. ඒ නිසා දසනා පහතබ්බ කියන්නේ කෙලිම නිවන නෙවෙයි. සීලයක් රකින්න නැතුව මට ඉස්සරහට යන්න බෑ. ඩිසින්ෆෙක් කරන්න නැතුව ඔපරේෂන් එකට ගන්න බෑ. ඒක දකින්න නැතුව මනුස්සයෙකුත් වෙන්න බෑ මගේ අඟට අත තියන්න පුළුවන් නම් ඔපරේෂන් කරපන්. එහෙම මගේ අත තියන්න දෙන්න බෑ කියලා රජ කෙනෙක් කිව්වොත් එහෙම ඔපරේෂන් සර්ජන් මොකද වෙන්නේ? ඊරන් කියන්නේ රජකමත් තියනවා මැරෙන්න. මයි ළඟට එනවනම් මයිල් බාණ්ඩ. මයිල් කපන්න ඕනේ. අජුරුක දෙහෙම කොහෙද මගේ ඇඟට තියන්න ආයේ මයිල් කපන්න තොටයි කියන්නේ නැකොත් එන්න ඉතින් සර්ජන් කි පැත්තට සර්ජන් යා රජුරංග පැත්තට රජුරෝයයි. ඉස්සලාම ඕනේ කර දෙනවා තියටර් එකට ගිහිල්ලා ඔපරේෂන් සාර්ථක වෙන ඉස්සලා ඩිස්ඉන්ෆෙක්ට් කරන්න කැමැත්ත ගන්න එපා. එයා දකින්න එපා ලේලා දකින්න එපා මේ මේ ඔපරේෂන් තොතර කියන්නේ කියන්නේ ගහලේ එක්කත් මිනිමරු එක්කත් නෙවෙයි. සීලේ ඒ වගේම භාවනා කරන්න යන්නේ කරා නිවනට ඉස්සලා සීලේ කොම්ප්‍රොමයිස් කරන්න ඕනේ. ඒක දකින්න ඕනේ. මේක සිල්වතෙකුට විතරයි කළ හැකි. ඊට පස්සේ දැනගන්න ඕනේ සිල් රැකලා සමාධිය ලැබෙන්නේ සමාධියට ඔය පරිවර්ජන පහතබ්බා විනෝදනා පහතබ්බා දාන්න ඕනේ. කියන්නේ කයින් වැඩ දුස්තරිතද නේ කයින් වැඩ කරන්නේ නැහැ. වචනෙන් දුස්තරිත දුස් වචන නෙවෙයි වචනේ කතා කරන්නේ නැහැ. ඉතින් එතකොට එයා විහිං පනවගත්ත නීතියක් නේ. ඒ හැම එකක්ම මේ පුද්ගලයා දකින්න නැතුව කවුරුත් පැටෙව්වට පැනෙව්වට වෙන්නේ නැහැ කියන එකයි දසනා පහතබ්බා කියන්නේ. ඒ නිසා ධම්මරජාම්රු ආවේ නැත්තම් මෙතන වලියක් නැති එක ගැන මට කනගාටු. මේ ඔක්කොම කරවගෙන ඉන්නවා. ඒකයි සමනස් ඒ වගේ උගේ තීරණ නිසා ප්‍රීතිභාවමට පතකදී නම මුත්තරනිකායේ ඔය මේ සබ්බාස සූත්‍රයේම ස්වාමීන් වහන්සේ දැන් කියපු විදිහට උත්තර දෙන විදිහට විස්තර කරලා. මේ කියන්නේ තැන් තැන් වල කොටස් කොටස් වශයෙන් අරගෙන විස්තර කරලා කියන සබ්බාස සූත්‍රයේ කරුණු හතම තමයි සාකච්ඡා වෙන්නේ. මට ළමන හරියට මතක නැහැ ප්‍රීතිභාවම නම් මම සෝන දවස් කියන්න පුළුවන්. ඒකේ විස්තර කරන ස්වාමීන් වහන්සේ මේ අර ස්වාමීන් වහන්සේ කියන එක තමයි සෝවාන් වෙලා මේ සිල් රකින්න නෙමෙයි. සිල් දැකලා සෝවාන් වෙන්න ඕන කියන එක ඔය අත ස්ථාන මාර්ගවල තියෙනවා. නෑ කොහොමඩක්වත් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට නිරෝධ සත්‍යයට පස්සේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නිරෝධය දැක්කට පස්සේ ප්‍රතිපදාව තේරෙන්නේ. දැක්කේ නැත්නම් ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. එන අරයා කියපු දේ කරයි, මෙයා කියපු දේ කරයි. මේ මනුස්සයා නිකන් මේ හැම කෙනාගේම පාර ආය යන මිනිහෙක් වගේ. නිරෝධය දැක්කට පස්සේ තමයි මේක තමයි හරි බා. ඊට පස්සේ ආඩම කඩම සකස් කරගන්න ඊට පස්සේ. කිසිම පොතක එහෙම නැහැ කිසිම පොතේ අඩුමතරම සකස් කරගන්න තැනට යනවා කියලා නේ තියෙන්නේ. මොන කියන යන්න ඕන තැන දැක්කට පස්සේ තමයි යන්න ඕන දෙයට අඩුමකටම සකස් කරන්නේ. අවබෝධයෙන් ඉන්න ඕන. ඒක තමයි දර්ශනා පහතබ්බා කියන්නේ ඒක අපිට. ඒක දෙන්නේ සම්මාදිට්ඨිය නේද? ඒ පරිවික අරියස්ඨංග මාර්ගයේ දිට්ඨියම ඇදෙන්න ඕන. දිට්ඨිය හදන්න නැතුව කොච්චර සීල් දැක්කත් ඒක ඔක්කොම සීල පොත පරාමාස වෙනවා. මිත්‍යා දෘෂ්ටි හරහා නිකතේ පැනලා තමයි තේරෙන්නත් ඕනේ. ඒක මිත්‍යා දෘෂ්ටි වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා කරවිලටයක් පැල කරාට පස්සේ ඒක උරන්නේම තීත්ත රස විතරයි. හැදෙන්නේ තීත්ත රහ. ඊට පස්සේ ඕකේ ආය අඹ බල බලාපොරොත්තු වෙන්න බෑ. අඹ පැලේ කියලා කියන්නේ කොහොමඩත් මිහිරි දේ පොළොව දැම්ම රසේ උරන්නේම මිහිරි රසය හැදෙන ඵලයේ රසයි. ඔගේ දික්ඨිය වැරදි නම් ඌට හම්බෙන හැම දෙයක්ම තීත්තක්. ඒක බොරු වෙනවා ස්වාමීන් වහන්සේ කොහොම ඇටේට කොහොම ඇටේ පැන්රායි ඇටේ දික්තයි නමුත් වටේ බැඳලා. මොකද මේ? යාර ඇටේ ආස කරවන්නේ. එකක් දරුවෝ තමයි සොන්නන්නේ. ඇටේ ඇටේ ඇටේ ආස කරවන්න පැටේට සුගර් කෝටින් එකක් දාලා තිනවා ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ මෙන්නදී හදනවා. ෆාමසිටිකල් කාරේ ඔක්කොම දානවා. එහෙම නැත්නම් මේ රූපලාවන්‍යකාරී අම්මු යක්ෂ ගෑනු අන්දලා ගන්න මොකාද වගේ හතර ඉවරලා නෑවත් තිබුණොත් ඉවරයි ඔක්කොම. නාන්න නැතුව තෙමන් නැතුව තියාගත්තොත් අන්න කොම්බැටේ වගේ තමයි. මම ඔය ධම්මරජ ආමුරන්ට බණක් කියන්න කියන්නේ. බැරිද? වලියට විතරයි එන්නේ. කවුරුරි බණක් කියනකොට ඇවිල්ලා වලියට එනවා. මහා වඩුවේ ඉන්නේ නැති මොකටද අනිත් කෙනා කිව්වා. ඈ? මහා වඩුවේ ඉන්නේ නැති ඇප්‍රෙන්ටිස් මොකටද කිව්වා. නෑ අප්‍රෙන්ටිස් නැත්තම් වඩුවගේ වැරදි බලන්න කවුරක්වත් නෑ. දැන් මේ ඉතින් මේ ඉන්න එක්කෙනෙක්වත් හත පහක් කතා කරන්නේ මේ කොහොම හිටන්ද ගෙදර යනවා කියලා තාම ඉන්න මොකටද වලියක් ඇදලා වැඩක් නෑ. එක්ක දන්නෙත් නෑ මේ මොකද්ද කියන්නේ කියලා දන්නෙත් නෑ. ඉතින් ඒ වලියක් තියෙන. ස්වාමිනාදේ නමුත් මේ මේ සාකච්ඡාවේදී ගොඩක් දේවල් මතු වුණා. වැඩක් නෑනේ දොස්තර මහත්තයා කොච්චර කලින් ඇවිල්ලා ඉන්නවද? එක දවසක් වලියක් අදිනවා. <laughs> දොස්තර ආදින කපට හිතන්නම වෙන වලියක් ගැන. නිතරම සාමෙර කොඩිය දාගෙන ඉන්නේ. මම දොස්තර ගැන කියන්නේම දොස්තර මන්ට වචනයක්වත් කියයි කියලා බලන්න. ලංකාවේ ඉන්න හොඳම සර්ජන්. මම කියන එකට බොරු කියපන්. නෑ නෑ ස්වාමීන් අපි අපි කවුද හිටියේ ස්පිරිතාලේ මේ පනාගොඩ පනාගමෝදකද කුනෝරි ස්පිරිතාලේ හිටියා ඉස්සර එක්කනේ. කොළඹ තිරිය ඔව් ඔක්කොම ඔපරේෂන් තිරිය ඉඳලා ඉඳපු ගාම ලේට් නැත්තම් පාට්ටු ගානේ බලන්න එනවනේ. අදගෙන ගිහලා එහෙම ගිහලා කපනවා. ඇඳේ දීලා කපනවා. නැද්ද? ස්වාමීන් වහන්සේ අතේ මම මේ මේ අර සාමිනාගේ අහපු ප්‍රශ්නේමයි ධානය පිළිබඳව. මේ ඒ ප්‍රශ්නේ මටත් මතක තියෙනවා. දැන් මෙතනදී සාමිනාගේ කිව්ව මේ ඒක ඒක අපිට බැරි ප්‍රශ්නෙට දාගන්න දන්නේ නැහැ. ඒ ප්‍රශ්න නගා ගන්න දන්නේ නැහැ කියලා කියන්නේ අපිට ධ්‍යාන නිවන තිබුණත් නිවන වර්ණ ගන්න දන්නේ නැහැ. ප්‍රශ්නයක් තිබුණාට ප්‍රශ්නේ වර්ණ ඒක ඇත්තටම කරන්න ඕනේ ධර්ම සාකච්ඡාවට ගිහිල්ලා සාකච්ඡාවේ තියෙන තැනදී තල්ලුවක් දෙන්න ඕනේ. වෙන කවුරු ප්‍රශ්න නගයි. තමන් ඊට පස්සේ ඒකට එයාට සපෝට් කරන්නේ නෙවෙයි කරන්නේ. මේ රත් වෙලා ඉන්න බෑ සාකච්ඡාව ගන්න. මොකද කියන්නේ ඉතින්? සාමාන්‍යයෙන් උපදී විවේකයේ කියන එකයි. ඒක ඒක ඥාන සත්‍යයෙන් උල්ටම ලබන්න බැරිද කියන්නේ. බෑ. උපදී විවේකේ දාහන කියලා ලබන්න බෑ. ඒ ධ්‍යාන සමත සම සමත ශික්ෂාව මේ චිත්ත විවේකයට විතරයි බලපාන්නේ. චිත්ත විවේකෙන් ගිහිල්ලා අපිට ස්පාසුවක් දෙනවා. ස්පාසුවක් දුන්නට පස්සේ උපදී විවේක සුද්ධම විපස්සනාවක් තියෙන්නේ. ඒක ඇත්තට සමතේට හරස් කැපුමක් යනවා. සමතයත් එක්ක හුරස් වෙනවා. ඒක හරියට කියනවා නම් පෝල් වෝල්ට් එක දාන්න ගිහිල්ලා පෝල් එක අල්ලගෙන උඩටම නගිනවා රිටිපයින්නකොට එතකන් හයියෙන් බදාගෙන ඉන්න එපා. උඩටම ගියාට පස්සේ විසි කරන්න එපා. පෝල් එක විසි කරේ නැත්නම් බාරකේ වදිනවනේ. තේරුණාද? පෝල් වෝල්ට් එකේදී ගිහිල්ලා අමනේ අඩි 10ට 18ට පනිනවා. රිට රිට ගාන උඩට ගිහිල්ලා රිටට උඩට යනකම් කර්මන්නේ රිට අල්ලන රිටේ අර නැම්ම අරගෙන ජෙට්සනින් එක දාලා උඩටම ගියාට පස්සේ විසි කරලා නෑ එහා පැත්තට යන්නේ. ඒක අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා ගංගක එහා පැත්තේ මෙහා පැත්තේ ගස් තියෙනවා. මේ පැත්තේ මිනිස්සු කෙලවාගෙන එනවා රජුරුවන්ගේ රාජපුරුෂයෝ. මිනිහා පීනන්න දන්නේ නැහැ. ගඟේ කිඹුලෝ ඉන්නවත් දන්නේ නැහැ. මිනිහා ඇවිල්ලා බලනවා ගඟට ගාවසේ ඒ කොටට යන්න බෑ. මිනිහා ආපු වේගෙටම කරන්නේ එහා පැත්තෙන් ආපු කහක තියෙන වැලකට පනිනවා. ඒක මැදට එල්ලිලා තියෙන්නේ. මේ පැත්තෙන් පනිනවා වෙන කරන්න දෙයක් නැහැ. පැනනට පස්සේ ඒ ගමනම පැද්දිලා යනවා. එතකොට මේ පැද්දෙනකන් හයියෙන් අල්ලන ඉඳලා එහා කෙළවරට ගියම අතාරින්න එපා. අතෙන් නැත්නම් ඒ වෙලාව ආයේ ගේනවනේ මේ පැත්තට. ඒ නිසා අල්ලගැනීම අල්ලන්න ඕනේ ප්‍රතිපදා ඥාන විසුද්ධි දර්ශන විසුද්ධිය තියෙන්න ඕනේ ඥාන දර්ශන විසුද්ධියට ඉඩ තියාගන්න. ප්‍රතිපදාව අල්ලන්න ඕනේ ඒකේ විමුක්තියට ගෙනියපුවම අතාරින්න ඕන. සමතේදී අතාරින්න කියන්නේ ඒක ටික ටික අයින් කරනවා. රූප ධානය 1 2 3 4 අයින් කිරීමක් කරනවා. අරූප ධානය 1 2 3 අයින් කිරීමක් කරනවා. නමුත් බුදුහාම කියනවා තාම ඇල්ලිල්ලක් තියෙනවා. නේව සංඥා නා සංඥායතන කියත් ඇල්ලිල්ලක් තියෙනවා. ඕකෙම නිසා අපහු ගේනවා පළවෙනි ධානයට. එතෙන්ද ගිහිල්ලා ඒක අතාරිනවා කියන්නේ. අතාරින්න හරියට රහත් වෙනකොට රූප රාග අරූප රාග අත්හැරෙනවනේ ඒක. ඒක තියෙනවනේ. නේද? අනිත් අනිත් පියවරනෝදී තත්තරි අත්තරි නේද යන්න ඕනේ. ඔව් අත්තරි අත්තරි යනවා දැන් එක එක ඒක ඔය කියනවනේ ශුන්්‍යතාව කියනකොට එක එක සමාධියත් කරලා ඒක ලක්ෂණත් කරලා ඊගාට කියන නේව සංඥා නාසඤ්ඤත් කරපුවලා තමයි විවේකයට යනවා කියලා අන්තිමට කියන්නේ ඒ විමුක්තිය මේ මොකද්ද? අපේ ශුන්්‍යතාව ගැන කතා කරනකොට ඒ ඒ වෙලාවේ තියෙන ශුන්්‍යතාවයක් තියෙනවනේ. ඒ වගේ අපි සමාධි වඩලා සමාධිය වඩනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. නමුත් ලැබෙන වාසනාව තියෙන කෙනා ඒකට අනුව යනවා නම් හොඳයි කියන එක කියන්නේ මොනකම පයින් නොගහ. නෑ නෑ පැහැදිලිවම ඒ කියන කතාවට අපි අධ්‍යක්ෂකම පිළිගන්නවා. යම් කෙනෙකු සමාධියක් තියෙනවා ඒ වanse ඇත්තටම පස්චිම භාගිකෙක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ලැබෙනවද නැද්ද බලන්න මූලිකව අපි දෙන්න ඕනේ මධ්‍යස්ථවයි අරමුණ ගන්න ඕනේ. නැතු අපි එක වෙලාවෙම හිතුවොත් මේකේ ලක්ෂණ ආකාර හිතුවොත් නෑ නෑ ඒක ඇත්තටම ඒක ඇත්තටම මේක පටලවා ගැනීමක් වෙලා තියෙන්නේ මේ භාවනා කරනකොට හොඳටම පේනවා ගොඩනෙක් හිතනවා මේ ආනාපාන බැලිල්ල සමති විතරයි කියලා දෙකම තියෙනවා නෑ නෑ ඇත්තටම දෙකම තියෙනවා කියලාවත් දන්නේ නැහැ ලෝකයා ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ මං අපි ඉන්නේ නිසනට විපස්සනා කරන්න ඇයි ආනාපාන දෙන්නේ ආනාපාන දීප අපි සමතෙත් නේද යන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ විපස්සනාට හරවන්නේ හැම කෙනාම වැරදි මතේ ඉන්නේ ධම්මදී හදන ආම්තු හදන පොයින්ට් එක අනිත් පැත්ත මිනිස්සු ගාව තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ පටන් ගන්නකොටම අනිච්චන් දුක්ඛම් පටන් අර ගන්න ඕනේ කියලා. හරින ආම්තුරු වැඳලා ඇහුවා. අනේ ස්වාමීන් වහන්සේ කියලා දෙන්න. මට නෙවෙයි අනික් කටියේ දැනගමිස මේ අනිච්චන් දුක්ඛම් භාවනාව මොකද්ද? මොකද එහෙම පටන් අරගත්තොත් එහෙම පටන් ගන්නකොටම ලහ ගන්නකොට මටයි කියලා පටන් ගත්තා වගේ භාවනාවක් වෙන්නේ නැහැ. අපි ඉස්සර සමතේ යන්න ඕනේ. ආනපානේ තියෙන බලසිය සමතේ යන්න පුළුවන් විපස්සනා යන්න පුළුවන්. මහාචී ක්‍රමේ තියෙන අඩුපාඩුව අනබරණට දෙන්නේ කෙලින්ම පිම්බීම හැකිලිම සුද්ධ සමතේ. සුද්ධ විපස්සනා. සමාවෙන්නෝ. ඉතින් ඒක නිසා ඥානාරම ස්වාමීන්ගේ තියෙන ශ්‍රේෂ්ඨ කාර්යය තමයි මහාචී ක්‍රමේ තියෙන ඒ පිය ගාන්න තියෙන ක්‍රමේ දක්ෂකම ආනබරණ දාපා. ඒතර සමථ විපස්සනා දෙකට මිද තියලා යෝගාවචරයට දෙනවා යනාතේ යන්න. ඒ යන තාලෙට මැස ගහලා දෙන එකයි කරන්නේ. සම්මත යන කට්ටිය වළක්වන්න හදනවා කියනවනම් ඒක අපරාධයක්. ඒ කියන්නේ අර මිනිස්සු සම්පූර්ණ පටලවෙනවා. මම මට වෙච්ච දේ මම මුනිඳ චිත් එක භාවනා කරද්දී ඒ නුවර ලේවැල්ලේ මම කවදාවත් ගිහිල්ලත් නැහැ ඉඳලත් නැහැ. පරිසරේ ගියාට පස්සේ ඇම්බියුලන්ස් එකක් එන්න වගේ එන්න පටන් අරගත්තා ලයිට් එක. එනවා කැරකෙනවා ඇස් නිලංකාර කරනවා. ඊට පස්සේ කරකොල කරකොන කරකොන යනකොට මට පුදුම බයක් ආවා. හැබැයි මට තේරුණා මොකද්ද වෙන්න හදනවා ඉතින් මං කරපු දේ හම්බෙට දෙන්නේ නැහැ. මුනිද ජීව හම්බෙට දෙන්නේ නැහැ. පස්සේ මං කොහොමද පුළුවන් අපොයින්ට්මන්ට් එක ගන්න මට සැකයි යන්නත් ඉංග්‍රීසිත් බෑ. පස්සේ අරන මනුස්සය ඇඳේ හාන්සලා හිටිය පස්සේ මං කිව්වා මෙන්න මේක කරගෙන යනකොට ඔයා කියන ක්‍රමයට කෙරුවේ මම ලයිට් වහම නැතර කරන්නේ කොහොමද සමතේට යන්න හදන්නේ ඕක කරන්න යන්න එපා. ඉතින් මං හිතුවා ඒක නිකන් හරියට මේ මේ කාමීත්‍යචාරයට ගියා වගේ මට බැන්නේ. මම එහෙම සප්‍රෙස් කරා ඒක. සැපරේට් කරලා කරලා කරලා කරලා අන්තිමට කියන්නේ 79 89 වෙනකන් ඉඳලා 89 දී මේ හෝල් එකේදී භාවනා කරා පැවිදි වෙලා අන්න ඇම්බියුලන්ස් එක ආය ආවා. පස්සේ මෙතන ලොකු සාංශය මම ඇවිල්ලා කිව්වා මෙහෙමයි කියලා. ඊට පස්සේ කිව්වා ඕක පොඩ්ඩක් දියුණු කරලා ගන්න ඕන කියලා. මම කෝ ආර්යා කමාව කෑවනේ ස්වාමීන් වහන්සේ කියලා. එහෙමම මට කියුණා. ඒ මොකද උපාසක මහත්තයා කියලා. ඒ මොකද නම කියලා. මම කෝ සාංශය මට අවුරුදු 10 ඉඳලා ඕක ආවේ. එයා මාව බය කරා. බය කරලා ඒක නතර කරන්නයි කිව්වා. ඉතින් මට ඒකට බයක් තුන. දැන් ඔබ වහන්සේ සම්පූර්ණ අනිත් පැත්ත කියනවා. ඒ ඒ වෙනකොට ප්‍රේමදාස දිනවල ඔය හොඩට ප්‍රතිඥා දානවා. භාවනාවේ භාවනා කරන්න බෑ. ඉතින් මට හිතුණා මමයි දිනුවේ කියලා මේ රත්නේ රත්නා මට ප්‍රේමදාසට මමයි දිනලා තියෙන්නේ මොකද අවුරුදු 10ම සප්‍රෙස් කරන්න. ඊටත් ලොකු තමයි කිව්වා ඕක වඩපන්. ඔබ කොච්චර විවසන දෙනවා ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා එහෙම සප්‍රෙස් කරනවා ඒක ඇත්තටම මේ හරි අපරාධයක්. දන්නේ නැති දෙයක්. මහසී ක්‍රමයේ ක්‍රමයේ මේ මේ ආනාපාන දාපුවම මුල් කීපය අපි මොනවක්වත් කියන්නේ ආනාපාන යාලු කරගන්න එච්චරයි. ඒ සමතේද විපස්සනා දාපු ගමන් අවුල එනවා සතිය වඩන්න. සතිය කොයි එකටත් පොදුයි. මේක අල්ලන්න බෑ කාටවත්. මේ කට්ටිය කල්ලාදෝ විනිශ්චයකට ඇවිල්ලා තියෙනවා අපි කරන්නේ විපස්සනා අපි කරන්නේ සමතේ. ඊට පස්සේ ඒ පදනම ඉදගෙන ප්‍රශ්න අහන්නේ. හැම ප්‍රශ්නයක්ම ඇස්තන්තව ප්‍රශ්නයි. පැහැදිලි කරලා රිවර්ස් ගියර් එක දාගන්න දාගන්න සතියේට දැන් අහන්න ප්‍රශ්නේ ප්‍රශ්නේ නැහැ. ඔය අහන ඕනම ප්‍රශ්නය රිවර්ස් ගියර් එකට දාලා අහන්න. සමතර දාන්නත් Java විපස්සනා දාන්න බෑ සතියට දාන්න. මොකද ප්‍රශ්න? ආයෙලියල බලන්න ප්‍රශ්නයක් නැහැ. නතර සම්නද ඔක සම්නාසයෙන් මම මේ කමඩන් වලින් මම මකට තුවාගල බෑ. මම හිතන්නේ ඒකත් කොහෙවත් තිබුණා. ඒ කියන්නේ මටත් ඔය ප්‍රශ්න මතුනේ සම්නාසයේ විදිහටම. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරනකොට මට තේරෙන දැන් මට සම්මි මට සමතයක් ඇවිල්ලා තියෙනවා. ඒ සමතේ ප්‍රශ්නාව දාගන්න බැරි ප්‍රශ්නය නිසා තමයි දැනගන්න වෙන්නේ. ඒකෝර මම කරේ ස්වාමීන් වහන්සේ ඒ සමතේට එන්න ඇරලා සමතේ තමයි ප්‍රශ්නාවට ආරම්භ කරන්නේ. ප්‍රශ්නාව ඒක කරගෙන යනවා. වෙන බුද්ධෝත්පාද කාලෙකන අපිට සුතමේ ඥානෙ තියෙනවනේ නේද බුදුහාමුදුරන කලින් නම් සමතේ දිගේ ගිහිල්ලා අපි අභිඥාවල හතර වෙන්නේ. ඒක දැන් නෑ අපි සම්‍යක් දෘෂ්ටි කරන්නේ. මම කියන්නේ 100ක් නෙමෙයි. ඒ නිසා මේ විපස්ස සමතේ අරගෙන යනවා පැහැදිලිවම. අනිත් එක සතියෙන් බුදුහාමුදුරු කියලා තියෙන්නේ සති සවාරිසුද්ධින් මේ සති උපේක්ඛා පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යාන සමාධිය. චතුත්ථ ධ්‍යාන සමාධිය ආවත් නොමග යන්න පුළුවන් සතියෙන් සහ උපේක්ෂාවෙන් පරිසුද්ධයි. ඉතින් අපි පුළුවන් තරම් සතිය ඉස්සර කර යන නිසා අපිට තියෙන පොඩ්ඩක් ඉවසන්න ඔය සමතට ගෙනියන්න බැහැ. සතියටමයි සම්මාස මුසන් දෙන්න ඕනේ. එතකොට වෙන්නේ සංකරතාඩු වෙනවා. අපිට අපිට විදායක බලයක් ඕනේ නැහැ. සම්බජන්දෙත් ඕනේ. ඒ සම්පජඤ්ඤය තමයි ඇත්තටම අකින්චඤ්ඤායතනේ වැඩක් නැහැ කියලා එයා පැතර පන්නන්නේ සම්පජඤ්ඤයෙන් තමයි. අපි ගිය පාර ඔය කොටලවැල්ලේදී සම්පජඤ්ඤය කියන එක මුල් අරගෙන ඒ තරණායට මේ දවස කෙරුවේ. ඒ ඔක්කොමලා ෆුල් ෆෝම් එකේ ඉන්නේ දැන්. සම්පජඤ්ඤය කියන්නේ මොකක්ද? ඇත්තට සම්පජඤ්ඤය කියන්නේ සතියේට හම්බෙච්චා එයා දෙල්ලම් කරනවා. <clears throat> එයා විභූෂණ පහඳ ගන්න ඒක සම්පජඤ්ඤය. අපිට ඕන කරලා තියෙන්නේ පිටිය සකස් කරලා දෙන්න. එයා නටනවා ඊට පස්සේ. සම්පජඤ්ඤය හරීම විචිත්‍ර දෙයක්. සම්පජඤ්ඤය හරීම సౌందర్యාත්මක දෙයක්. අපිට ඕන කරලා තියෙන්නේ ඇති වෙන්න සම්පජඤ්ඤය ඇති වෙන්න සතිය ආරම්භ දුන්නා නම්. හරි අපි ඉහිලා තියෙන පැය භාගයක් ස්තුති ධම්මරජානුරා. <laughs> ඒකට මොකද කියන්නේ තව වෙන මොනවද කියනවද? ස්වාමීන් වහන්සේ සීලේ කලින් ඇති නොවිල මාර්ගඵල ධ්‍යාන ලබන. නමුත් බුද්ධ කාලේ අඟුලිමාලෝ ආලෝකයේ ගාවනි විසින් දමනේ විලා අවස්ථාවේ මාර්ගඵල සීලේ නැතුනේ. මේකෙදි මහසී සාඩෝ අහනවා සීලයක් තියෙන්න ඕනේ මාර්ගඵල ලබන්න. ඒක ඇත්ත. ඒක පිළිඅරගෙන කියනවා සීලේ කොච්චර වෙලා තියෙන්න ඕනද, කොයි සීලේ තියෙන්න ඕනද කියලා බුදුහාමුදුරුවෝ කිසිම දැනක කියලා නැහැ. ඒ ශරණයට ඇති වෙන්න පුළුවන්. ඒ ශරණයේ හිත පිරිසිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අඟුලිමාල බුදුහාමුදුරුවෝ දකින්නකොට මහාන නතර වේ කිව්වා. වෙහිටු මහාන කියලා. මහාන නතර නොගොයියෝ. බඩ පුළුවන් නම් නතර වෙනවා. මිනිහට දෙවුනේ සම්මුති භාෂාවෙන් නෙමෙයි ආර්ය විවාදේ නතරුණා. නතර කියන්නේ කාය වචී දුස්චර්ච නතර කිරීම සීලේ. ඊට පස්සේ කාය වචි ක්‍රියා නතර වීම සමාධිය. කාය වචි මනස ඔක්කොම නතර කිරීම මේක. ඉතින් යාට තේරුණා මට මේ දක්ෂකම් තිබුණාට මම කාය වචන නතර කරන්න බෑ. නේ දක්ෂයනේ බැච් ස්ටොප් කරපු මිනිස්සයනේ. එයායි අදිෂ්ඨානත් එක්කම තමයි බුදුරජාණන්සේට ආවුදු බිම දාලා වෙන්නේ. එතකොට ඒ සමාදන් වෙන අදිෂ්ඨාන සීලයක් විතර තියෙන සමාදාය සික්කත සික්ඛාපදේශනේ. අදිෂ්ඨාන කරගොහම මහසීසයඩෝ ප්‍රශ්න දෙකම ගන්නවා. සරකාණි උපාදක සම්තතියක් නැති ඔක්කොමලා. අනේ කියන කිසිම තැනක බුදුරජාණන්සේ මෙච්චර සීලයක් මෙච්චර කල් රැකිය යුතුයි කියලා ඩෝස් එක දීලා නැහැ. එතන අපි හිතලා තියෙන සීල කියන්නේ බාපනේ. අපි කියලා හිතන සීල කියන්නේ සුදුරෙද්ද. අපි හිතන්නේ සීල මේ ළඟදී මේ ගියේ පසලසලට. එක මනුස්සයෙක් ඇවිල්ලා අනික් මනුස්සයට බැන්න උඹ උඹේ කරපු වැඩි යකෝ සීල් අරගෙන කරත හැකිනේ කියලා. එයා ඇවිල්ලා වැඩ වගේ කරලා ගියා මේ වැඩ කරන සිල් කරලා තැයි. ඒකට මම කිව්වා උටත් පුළුවන් නේ. එයා කියන්නේ සිල් අරගත්ත පස්සේ නාන්න බෑ. ඉතින් අපි ඉස්සර පන්සල් ගියාම කරලා තියෙන සිල් අරගත්ත පස්සේ නෑවොත් අම්මා බයිනවා. සිල් අරගත්තම නාන්න නැතුව ඉන්න උදේට කාවට පස්සේ සුදු ඇඳගෙන යත බකන් නිලා නින්නේ කනේ සීලය කියලා තියෙන නමුත් බුදුරජාණන් සිල් මේ සංඝයා වහන්සේගේ සීලයක් අරගන්න. ඕගොල්ලෝ කරනට වැඩිය වැඩ අපි කරනවා. එකම වෙනසයි දින අපි ප්‍රකාශ කරලා ඉන්නවා. අපි කියපු විමන සිල් ගම කඩේ ඇවිල්ලා බණීර පුළුවන් අපට. ඕගොල්ලන්ට බයින්න බෑ. මොකද ඕගොල්ලෝ සමාදන් වෙලා නැහැ. මොකද ඒක ඕන වෙලාවක ඕන චිත්තක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක අල්ලන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි. එනිසා අපිට ওই ප්‍රශ්නේ මතුවෙන්නේ කාලය සහ දේශය කියන මාන්නයට සීලේ දාපු ගමන් අපිට ඕන සීල් අට සීල් තියෙන්න ඕනේ. පැය කීයක් සීල් දකලා තියෙන්න ඕනේද? සමාධියට යන්න. කිරි දෝපු ගමන් මොහොන් දාන්නේ නැහැ. මොහොන් දැම්මම මිදෙන්නේ නැහැ. කිරි සීතල වෙන්න ඕන. සීතුන් වුණාට පස්සේ උතර මොහොන් දාන්නේ විතර තමයි මිදෙන්නේ. ඒ වගේ සීලෙට එහෙම දෙයක් බුදුහාමුදුරු කියනවා. ඉතින් ඒක ඇත්තටම යන්නේ මේක ඇතුළට ගොඩාක් ගිහිලා හොයනකොට තමයි අපි කෙනෙකුට සීල් රකපන් කියනකොට අදහස් කරන්නේ චන මාත්‍ර වශයෙන් සීල් රකපන්. දිගටම සීල් ලකින්න මේ මුළු ලෝකෙ මොකාටවත් බෑ. මේ ලෝකේ කියන්නේ අසුචි ගොඩක්. බුදුහාමුදුරු බුදු වෙන නිසා දැසි අසුචි කන්දක ඇවිත්තේ. අසුචි කන්ද හොදන්න කියන්නේ ගෑවුනේ නැති එක විතරයි වැඩි. ලෝකයේ සිල් මයිති ගාජ් පාවගේ චිත්තක්ෂණේ මම සිල් කඩාගෙන තියෙනවා. සිල්ලුත් එක්ක ආවිගල වැඳලා ඒක පළච්චායම ඊගාව සිල් ලක්ෂණ චිත්තක්ෂණලා සිල් ලකිනවා නම් මට බලාපොරොත්තු දෙයි. බයිබලේ තියෙන මොනවද කියලා දන්නවද? එක දවසක් සිල් කැඩුවා සදාකාලික අපායයි. සලකා බැලීමක් නැහැ. ඒක ඒ තරම්ම දෙයනස අකරණවන්තයි කියලා කියන්නේ. ඔබ දෙයන්නේ විරුද්ධ වුණොත් සදාකාලික අපායට යන්නේ. බුදුජානසී එහෙම අකරුණාවන්ත නැහැ. ඔබ සිල්පති කරනෝනේ ආයති සංගරේ පිහිටීම සාසන ගෞරවයක් විදිහට කියනවා. උඹට විතර සාසනෙ පිහිටන්න පුළුවන් නම් වැරද්ද බාරගනින් සමාවයන්. ඕක තමයි යකෝ සාසනය කියන්නේ. ඒසොට වැරදි කරපන් කියන එක වගේ පෙන්නන එක වැරදි කරලා ඒක අද නෑනේ මේ සුචරිතවාදී නැතර ආගමෙත් නෑනේ. එයා කියන්නේ මූ මරන්න ඕනේ. කුරුසෙත් ලැන ගහන්න ඕනේ. මේක අපේ සාසන විරුද්ධ වෙනස් හිටියයි කියලා. මොකද කියන්නේ ඔබට හැදෙන්න පුළුවන් නම් උඹ ළඟ තමයි සාසනේ තියෙන්නේ. ඔය කඩු අරගෙන කිරිසරන් නටරහය වගේ නෙවෙයි. නැත්තම් කොහෙද අඟුලි මල්ලට තනන්නේ? එමිසු හරි අති තීක්ෂණ බුද්ධිමත් මිනිස්සුනේ. එසේ හැරෙව්වේ ක්ෂණ මාත්‍ර වශයෙන් අරගෙන. ඒව හරියට මහසීසයඩෝ හරි ලස්සනට මේ ලෙගල යටිල් ලියලා තියෙන වාක්‍යයක් මම මේ කවදාකවත් සීලය පහත් කරන්න නෙවෙයි කතා කරන්නේ. ඕගොල්ලන් අවස්ථාවක් තියෙනවා නම් අපායට කියලා බලන 99ක් ඉන්නේ සීල් රකමන ටිකක්. ඒත් වචනේ. දුවට මතක තියාගන්න අපායට යන්නේ ගොඩාක් සතුම් මෙරි මොහරකම් කිරීම ආදී වල නෙවෙයි වචනේ. ඒ නිසා කතා නොකර ඉඳිල්ල කියලා කියන්නේ අපි දිනපු යුද්ධයක්. කියන්න තියෙනවා මේ මාසෙ දෙකක් කියන්න හිතෙනවා. මුවින් නොබැන ඉන්නවා. ඒතර කියන්න පුළුවන් මේ මාසෙ හැදෙන්න තියෙන අවස්ථා නැති වෙනවයි කියලා. නමුත් මම හැදිලා ඉන්න බෑ. යා හදන්නේ. එනිසා අපේ ප්‍රශ්න ගොඩාක් තියෙන්නේ මේ අද ইনফර්මේෂන් ටෙක්නොලොජි නිසා අපායට ගන්න කෝටා එක වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිම තොරතුරු පාක්ෂණයනේ. බොහෝම ඉක්මනට අරයට මට දෙන්න ගියාම මොනවද දෙන්නේ? මේකෙන් මොකද්ද වෙන වගතුව? මේක ඇත්තද? මේක මම කියන්නේ ඇත්ත මොකක්වත් නැහැ. ඒ නිසා බුදු දනන්ගේ ජීවනේ මියුට් මුනි. එතහා සීලය යතින් බලනකොට හැම කෙනාම හැම කෙනා නිවන් දැකලා ඉන්නේ කියලා හිතා ගන්නකො. දන්නේ නැතිකම විතරයි තියෙන්නේ කියලා හිතා ගන්නකො. අර මේ අම්මා කෙනෙක් කියනවා දුවට මේ පොය පොයට කියලා ජාතක කතා දෙකක් කියලා දුන්නා. අවුරුදු 12යි කියලා. ඊට පස්සේ යා ඒ කෙල්ල අම්මට කියලු අම්මේ අපි දැන්නම නිවන් දැකලා නැතිනේ කිව්වා. ස්වාමීන් වහන්සේ මම අසරණ වුණා කිව්වා. මොනවා කියන්නද කියලා. කාටද පොරණ බුලයි නැහැ කියලා බුදුහාමර කියනන කොයි එකාගේ දිට ප්‍රබාසරයි කියලා. ඉතින් අපි වෙච්ච වැරදි ගැන දුස්තිල ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙනකොට ඒ නේන චිත්තක්ෂණය කුණු වෙනවා. අපිට තියෙන සමාව දීලා සමාව අරගෙන වහා මේක ඉවර කරන්න. ඊගා චිත්තක්ෂණේ ලෑසෙත් ඒක අඟුලිමාලට බුදුහමරගේ දන පිටින් ඉඳදී වෙන්න ඇති. නැත්තම් මේ දිවන පැතිත රජුරණ මහින්ද හමුරුගා වෙන්න ඇති ඒක. සෝපාකට බුදුහමරුගා වෙන්න ඇති ඒක. වෙන්න පුළුවන් බුද්ධ ජානසී කියලා කියන්නේ සවිසුද්ධ සුසංසුද්ධ කයක් නේ. ඉතින් ඒ වගේ නිසා අපි හිතන්න ඕනේ අපේ තිවිච්ච වැරදි පවු නැහැ නැත්තේ නැහැ. අයිය අප්පා මෙච්චර වැඩකට වද දෙන්නේ. ඇයි මෙච්චර පෙලෙන්නේ? ඇයි තව කෙනෙකුට සමාව දෙන්නේ නැත්තේ? ඇයි තව කෙනෙක් කාට කියලා සමාව ගන්න නැත්තේ? බුදුහාමර මෙච්චර ඉඩ දීලා තියෙදි මාන්නකාර. පොළොමලකම්. එතන සීලය පිළිබඳව ගන්න වාසියට සීලේ ගන්න වාසියට දැන් වෙලා තියෙන සීටේ කටුගයක් කරගෙන. කුරුසයක් කරගෙන. සීල් නැතිව පෝරකේට යවන්න කතා කරනවා. තමයි සීල් නැති කරගත්තට පස්සේ ඒක තැවි තැවි ජීවිතේම වන්දි කියනවා. ඉතින් බුද්ධ ඥානාති ඉඩක් නැහැ උදව් කරන්න. දැන් පැයට ආසන්න වෙගෙන එනවා. නැගින් අපි තවදුරටත් මේ ආමන්ත්‍රණ බලාපොරොත්තු වෙන්නේ නැතුව ඊත්තාවතා ගාති ගාථා ජානකට පෙරමු. ඊත්තාවතා චකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඊත්තාවතා චකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාරෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සුවපත් වෙත්වා උපාසදාරත්තේන කතං සම්බන්ධයෙන් කමාමි කමිතබ්බා සුවපත් සුවපත් වෙත්වා